අවස්වරුවේ සැසිවාරයේ පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි කලින් කතිකා කරගත්ත විදිහට එකේ ඉඳලා දෙකමාර දක්වා පැයකමාරක පමණ කාලයක් ප්‍රශ්න සහ පිළිතුරු එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා වැඩපිළිවෙලකටයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මේට සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙල දන්න පිරිස් කොටක් ඉන්න නිසා දැන්මත් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. කෙසේ නමුත් ඒ සාකච්ඡා කරන වාරදී සභාවෙන් මතුවෙනවා නම් ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ ධර්ම සාකච්ඡාට සුදුසු මාතෘකා කරුණාවෙන් මතක් කරන විදිහට මම ඉල්ලා සිටිනවා. ඒ අතර ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න මතින් අපි සාකච්ඡාව පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සඩබිඥා පිළිබඳව විස්තරයක් කරන්න නිරෝධ සමාපත්තිය හා ඵල සමාපත්තිය අතර වෙනසක් ඇද්ද මේ වගේ ප්‍රශ්න මම සාමාන්‍යයෙන් බැහැර කරනවා අපේ භාවනා ජීවිතයට අදාළ නැහැ කියලා මම කියන්නේ වෙලා තිබුණොත් අපි අරගනිමු අපිට හුඟක් ඕන කරන්නේ මේ භාවනා කරනකොට මතුවෙන අපේ ප්‍රශ්න එන්සෝ මේකේ සරුවචනාංශිකේ ප්‍රශ්න අපිට අමාරු විසඳන්නේ මේයිති බුදුහාමුදුරුවෝ ආවට පස්සේ ඉඳලා පොඩ්ඩක් අහගන්න. මේ හදිසි කට්ටියගේ ප්‍රශ්න නෙමෙයි මේවා. ටිකක් පස්සේ යන කට්ටියගේ ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵල ලැබෙන්නේ අනිත්‍යානුපස්සනාවෙන් පමණක්ද කරුණාකර පැහැදිලි කරන්න සෝවාන් ඵලයට පැමිණි කෙනෙක් එය දැනගන්නේ කෙසේද? මේකත් අර වගේ ටිකක් කිට්ටුවෙන් යන ප්‍රශ්නයක් ඒ වුණත් මම හිතනවා මේ වැඩි අදහසක් තියෙනව නැති කර ගැනීම සඳහා වැදගත් වෙනවයි කියලා. ඒ විමුක්තිය සඳහා නැත්නම් ඒ මේ මාර්ගඵලයකට කිට්ටු වෙනකොට කෙනෙකුගේ හිත අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන විමුක්ඛ තුනක් මතුවෙනවා. ඒ මතුවෙන්නේ ඒ පුද්ගලයාගේ උපනිශ්‍රේ සම්පත්‍ය වල හැටියට. අර කලින් පළවෙනි ප්‍රශ්නෙත් කියලා තියෙනවා නිරෝධ සමාපත්තිය යම් කිසි කෙනෙක් නිරෝධ සමාපත්තියටපත් වෙන්නේ මේ අෂ්ට සමාපත්තිය සහිතව ඒ වගේම අනාගාමී මාර්ගයටපත් වෙච්ච කෙනෙකුට නිරෝධ සමාපත්තියටපත් වෙන්න පුළුවන් කියලා ඒ යම් කිසි කෙනෙක් නිරෝධ සමාපත්තියෙන් නැගිටතර පස්සේ අනිවාර්යයෙන්ම ඉස්සරහටමත් වෙන්නේ මෙන්න මේ විමුක්ෂ මාර්ග තුන කියලා කියනවා අනිමිත්ත අපනිහිත ශුන්‍යද කියලා ඉතින් ඒ වගේ එකක් තමයි මේ සෝවාන් මාර්ග අවස්ථාවේදී තතු වෙන්නේ. ඒකට අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා කියන්නේ අනිමිත්ත කියලා කියන්නේ අනිච්ඡානුපස්සනාවේදී අනිච්ඡානුපස්සනාවේ ප්‍රතිඵලයක්. නැත්නම් අනිච්ඡානුපස්සනාව හරහා නිවන් දකින මාර්ගය අනිමිත් අපනිහිත කියලා කියන්නේ දුක්ඛානුපස්සනාව හරහා නිවන් දකින ක්‍රමය. ශුන්්‍යත කියලා කියන්නේ අනත්තානුපස්සනාව හරහා. ඉතින් ඒක මේ ගාක් ප්‍රකටව සඳහන් කරලා තියෙනවා පැහැදිලිවම සූත්‍ර පිටකේ ඒ නිරෝධ සමාපatti නැගිනකොට මේ තුනෙන් එකට ඇවිල්ලා ඍජුවම අරියත් ඵල සමාපත්තියට සමාදිනවා නැත්නම් අරියත් මාර්ගයට සමාදිනවා ඊට පස්සේ අරියත් ඵලය එහෙම තමයි ගමන් කරන්න කියලා. ඒක නිසා ඒකේ දෙවෙනි ප්‍රශ්නේදී අහන්නේ නිරෝධ ඵල සමාපත්තියයි ඵල සමාපත්තිය අතර වෙනස ඒකේ ප්‍රශ්නේ සකස් වෙන්න ඕන නිරෝධ ඵල සමාපත්තිය සහ ආර්යහත් ඵල සමාපත්තියත් අතරත් වෙනස කියලා හුඟක් වෙලාවට ත්‍රිපිටකයේ දේවල් වලට අර්ථකථනය දක්වනකොට මේ දෙක සමානයි වගේ කියලා තමයි පෙන්වන්නේ. නමුත් හොඳට හොයලා බලපු ආචාර්ය මත ඉදිරිපත් වෙලා තියෙනවා නිරෝධ සමාපත්තිය නැගිටතර පස්සේ අනිවාර්යයෙන්ම රහත් වෙලා නැත්තම් අරියත් මාර්ගයට වැටෙනවා ශුන්්‍යත අනිමිත්ත අපණහිත ශුන්්‍යත කියන මාර්ග තුන දිගේ ඊට පස්සේ නැවත නැවතත් ඒ පුද්ගලයාට ආය නිරෝධ ඵල සමාපත්තිය වගේම අරියත් ඵල සමාපත්තියට සමාදින්න පුළුවන් තත්වයක් එනවා ඒක එතකොට අරියත් මාර්ග ඥාන නෙවෙයි අරියත් ඵල ඥානේ ඒ නිසා අරියත් නිරෝධ ඵල සමාපත්තිය අනාගාමී කෙනෙකුටත් අත්දකින්න පුළුවන් නමුත් අරිහත් ඵල සමාපත්තිය අරිහත්ත්වයටපත් වෙච්ච කෙනෙකුට පමණයි සමාදින්න පුළුවන් වෙන්නේ. අනිත් වගේ වෙනස්කමක් තියෙනවා. මෙතනදී කියන මේ අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මානුපස්සනාව ගැන සඳහන් කරනකොට අපේ තියෙන සංසාරේ පුරාම නිත්‍ය සංඥාව, ඒවට කියනවා සංඥා විලෝපන කියලා නැත්තම් විකෘති අපි සංසාරේ පවත්තන්නේ හැම දෙයක්ම නිට්ටයයි කියන පදනමේ මත අපේ මානසිකත්වය හැදිලා තියෙන එකේ. ඉතින් ඒක නිසා නිමිති ගැනීමක් කරනවා අපි. නිමිත්තක් කියලා කියන්නේ චිත්තක්ෂණ දෙක තුනක් පවතින දෙයක්. යමක් එක චිත්තක්ෂණයක් ඇවිල්ලා ඒකෙම නැතිලා යනවනම් ඒක නිමිති කරන්න බෑ අපිට. ඒක අපිට ගෝචර වෙන්නේ අපේ මතකයට යන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි <clears throat> නිදාගත්ත වෙලාවේ ඉඳලා අඩ නිින්ද ගත කරන උඟ වෙලාවට හීන ලක්ෂ කෝටි ගණක් දකින්න රාත්‍රියේ නමුත් උදේ වෙනකොට මතක නැහැවුවා. එකයි දෙකයි මතක තියෙන මොකක් හරි අදාළකමකින් අපේ මතකයට ඇතුල් වෙච්ච ඒවා. ඒ වගේම අපි දවස පුරා කරන දේවල් ශීඝ්‍රයෙන් වෙනස් වෙන දේවල් මතකෙට යන්නේ නැහැ. ඒකට මතකෙ හිටින්න නම් ගලේ කෙටුවා වගේ හොඳට කාවදින්න ඕනේ. කාවදින්න නම් යමක් මේ නිමිත්තක් කරන්න ඕනේ. නිමිති ගන්න ඕනේ. නිමිති ගන්න නම් ඒක දිගට පවතින දෙයක් වෙන්න ඕනේ. දිගට පවතිනවා නම් නිත්‍ය සංඥාවට වැටෙනවා. නිමිටි ගන්න තරම් දෙයක් නැහැ ලෝකේ කියන එක තේරුම් ගැනීම තමයි අනිමිත්ත විමුක්ඛය කියලා කියන්නේ. මේ දේ ලෝකේ කිසිම දෙයක් ස්ථිරව පවතින්නේ නැහැ. වහා වෙනස් වෙනවා. අන්න ඒ බව ඇතුළෙන්ම තේරුම් ගන්න අවස්ථාව තේරුම් ගැනීමට අදාළ අනිත්‍ය සංඥාව හොඳට ප්‍රකට වීම තමයි අනිමිත්ත විමුක්ඛය කියලා කියන්නේ. නිමිටි ගන්න තරම් දෙයක් නැහැ වතුර ඇඳපු ඉලක් ඉරක් වගේ එහෙම නැත්නම් මේ අහසේ තියෙන වලාකුළු වගේ ඒවා නිතරම පාවිවි යනවා. ඒකේ හැඩයක්, අදහන්න දෙයක්, මගේ කියා ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒකට කියනවා අනිමිත්ත කියලා. නිමිති ගන්නවා කියලා කියන්නේ පවතිනවා ස්ථිරයි මේකේ හැඩය ආකාරය හිතේ තබා ගැනීම. අනිමිත්ත කියලා කියන්නේ මේ හැඩයක් හිතේ තබා ගන්න තරම් හැඩයක් ආකාරයක් මේක නෑ සීග්‍රේ වෙනස් වෙන සුළු බව දැක බැට ගැනීමට කියනවා අනිච්චානුපස්සනාවෙන් ඇති වෙන අනිමිත්ත සමාධිය කියලා. පණිදී කියලා කියන්නේ <clears throat> ආසාවෙන් ළඟා වේට බලාපොරොත්තු වෙන પરමාර්ථ. ඉතින් අපේ ජීවිතය අපි මේ අපේ නෙමෙයි ඒක කියනවා කුරා කුඹියා පවා පණිදියක් ඇතුව ජීවත් වෙන්නේ කියලා. එයා ජීවත් වෙන්නේ මොකද්ද දෙයක් ළඟා කර ගැනීම සඳහා. ළඟා කර ගන්න දෙයක් නැහැ කියලා තේරුම් ගැනීම තමයි අපණීත කියලා කියන්නේ. මේකේ ළඟා කරන්න දෙයක් නැහැ. අවසානයේ මරණ අවස්ථාවට කියලා බලනකොට මේ අපි මේ ඉල්ලන කිසිම දෙයකින් කිසිම අත්වාසියක් නැහැ අපට. සේරම නිකන් මේ හීනයක් දැක්කා වගේ එහෙම නැත්නම් මේ ඉන්ද්‍රජාලයක් වගේ එහෙම නැත්නම් මේ භූත ලෝකයක් වගේ කියලා කියනවා. දැනට ඉන්නකන් අපිට හරිම ලොකු ආසන්න බලාපොරොත්තු තියෙනවා. પરමාර්ථ තියෙනවා අපි මේක කරගන්න ඕනේ මේක කරගන්න ඕනේ කියලා. ඒක වුණත් කියනවා බලාපොරොත්තු ජය ගන්න ගන්න ගන්න ඒ පුද්ගලයා තේරෙනවා බලාපොරොත්තුවක් ඉෂ්ට නොවන තාක්කල් තියෙන සිලිලාරය බලාපොරොත්තු ඉෂ්ට වෙච්ච ගමන්ම නැතු යන ගතියක් තියෙනවා. නොලැබෙන තාක්කල් තමයි යමක වටිනාකම තියෙන්නේ. ලැබුණාට පස්සේ ඒක ඉවරයි. ඉතින් ඒ නිසා බලාපොරොත්තු ජයගත්තේ නැති පුද්ගලයෝ හුඟක් හිතාන ඉන්නවා මේ හැම දෙයකම සිලිලාරයක් තියෙනවා කියලා. වටිනා දෙයක් තියෙනවා මට මගේ ආත්මයට පෝෂණයක් මේකේ තියෙනවායි කියලා එයා බලාපොරොත්තු ජයගත්තේ නැති නිසා හොඳට ජයගත්ත කෙනාට තේරෙනවා බලාපොරොත්තුක වටිනාකම තියෙන්නේ ජය ගන්නකම් විතරයි. ඒ හොඳ ජයග්‍රාහී හිතකට ඇතුලෙන් එන අදහසක් වටිනා යමක් අපිව කුළු ගන්නන්නේ උනන්දු කරවන්නේ ඒක ජයගත්තේ නැති තාක්කල්. ජයගත්තට පස්සේ ඒක දෙයක් නැහැ. ඒක නිසා ඕනම මේ ලෝකේ දෙයක්. බුදුරජාණන්සේ කියනවා ජිනේ කදරියන් දාන කෑදරයට දීපන්. දුන්නට පස්සේ කෑදරකම යනවා. නොදීන තාකල් ඉතින් අයිතිවාසිකම් සඳහා සටන් කරනවා. ඒක හොඳම වැඩේ තමයි දෙන එක. දුන්නට පස්සේ ඒ තියෙන අර අල්ල බදා ගන්න ගතිය නැතු යනවා. ඒක නිසා ඕනෙම අර කුමාරතුංග මණිදාස මහත්තයා එක කවියකට නගලා තිබුණා මේ මාලක තියෙන සිලිආරේ තියෙන එක පොහොට්ටුවක් තාකල් පමණයි. පිපුණාට පස්සේ පෙති ටික හැරුණාට පස්සේ අරගේ බට්ට විතරක් ඉතුරුලා ඉන වෙලාවේ කවුරක්වත් ඒකේ ලස්සනක් දකින්නේ නැහැ. රැළක ලස්සන තියෙන රැළ ඇවිල්ලා බිඳනකම් පමණයි. බිඳුණාට පස්සේ ආය කවුරක්වත් ආපහු පස්සට යන රැළ බලන්නේ නැහැ. ඉරක ලස්සන තියෙන ඉර නගිනකම් විතරයි. ඉර නැග්ගට පස්සේ සන්ග්ලාසස් දානවා. නුද්දකින් නොපතන් කියලා. ඉර නගිනවා බලන්න බීච් එකට යනවා. නැගකට පස්සේ ඒ සෑම දෙයකම ඔය උඩට එන ටිකේ තමයි සිල්ය දාලේ තියෙන. ඒ නිසා එහෙම ඒක දැකපු අත්දකපු කෙනා දන්නවා මේක මොනම දෙයක් හරි ඒක පිපුණාට පස්සේ ඒක ගන්න දෙයක් නැහැ කියලා. අන්න ඒ විදිහට ප්‍රණීති කියන ඒවා නිකන් අපි කුප්පන අර බూరుව ඉස්සරහට කැරට්ටලේ කතාවක් තියෙන්නේ. කරත්ත පදිනකොට බෝරුවා ඉස්සරහට යන්නේ නැති නිසා කෝටුව ගැට ගහලා කරත්තලයක් එල්ලෙන්න ගන්නවා. ඒ කිය ඒක කන්න අදිනකොට කරත්ත ඉබේම ඇදෙනවා. ඒ කිය අපි මේ බෝරුව තමයි කරත්තේ කරත් කරත්තලයට කන බෝරුව වගේ කරත්ති පිටිපස්සේ බුදුම බරක් අදින්නේ අපි. ඉතින් අදපන් වෛරෝ බරභාගේ කියලා මැරෙන වෙලාවට තමයි තේරෙන්නේ ලැබපු ඇතිලා හම්බ කරපු දෙයක්වත් නැහැ. මෙතෙක් කල හැම වෙලාවෙම පුදුම මොටිවේෂන් එකක් තිබුණා. සිලිලාරයක් තිබුණා ළඟා කරගන්න. ඒත් ළඟා වෙනකොට වෙනකොට ගන්න දෙයක් නැහැ. අන්තිමට මරණ මොහොත කියලා බලනකොට වතුර දහ කරලා කරේ බින්ද වගේ මොනම පණිවිඩයක්වත් අපිට ලැබුණාට පස්සේ ඒක අපේ ජීවිතේට අත්වාසියක් දෙන්නේ යමක් ඉතුරු කරන්නේ නැහැ. ඒක නිකම්ම නිකන් ගංගානංගගේ වැලිසලාවක තියෙන වැලියට වගේ දෙයක් නැති බවටපත් වෙනවා. අන්න ඒක හොඳට තේරෙනවා සංඛාර උපේක්ඛාට ගියාට පස්සේ මේ සීල සංස්කාරයන්ගේ කෙරෙහි අරකට වැඩිය මේක හොඳයි කියන දෙයක් නැහැ. ඔක්කොගෙම සමතත්වයක් තියෙනවනම් මුදුනින් ඕනේ මට යටින් එපා උඩින් ඕනේ මට මැදින් එපා කියලා කියන දෙයක් නැහැ. ළඟා වෙන්න බැරි තාක්කල් තමයි අපි මේ தত্ত্ব අයිතිවාසිකම් ඒ නැත්තම් මගේ රුචිකත්වයේ සඳහා අපි සටන් කරන්නේ. ඒ කිය අර අප මේ දුක දුක්ඛානුපස්සනාව උන්දුවට වඩාන යනකොට සුඛයක් නෙමෙයි මේ ජීවිතේ තියෙන දුක නම් කොයි තැනෙන් හම්බුණත් දුක දුකමයි. මුලින් හම්බුණත් මැදින් හම්බුණත් අගින් හම්බුණත් දුක දුකමයි. මට උන්තර මතක් වෙන එක අමාරු කියන්න නමුත් මම සුබදරාමයට යනකොට එතකොට අම්පිටි රාහුල ස්වාමීන් වහන්සේ කාලයක් වැඩ හිටියා සුබදරාමේ. ඉතින් මම හන්දාරි ගියාම ඒ ස්වාමීන්සිට එක සාමාන්‍යයෙන් ඔය ගිහි කාලේ කතා කරගෙන. ඒ දවසක් යනකොට සක්මන් කර කර හිටියා මහත්තයා ඉන්න කියලා කතා කර කර ගියා. මම මේ මහත්යෝ කල්පනා කර කර හිටියේ සක්මන් කර කර මහත්ය එනකොට මේ මුළු සංසාරෙම බලබෙට්ටක් වගේ ඉන්නවට කියන්නේ. මේකේ මුල සෞත්වේ මැද හොඳයි කියන දෙයක් නැහැ කිව්වා. පිට කට්ට සෞත්වේ මැද හරිය හොඳක් තියෙනවා කියන දේ නැහැ. හතිය කොන අත ගන්න අත ගන්න කෙලසෙනවා. හතිය කොනම බලබෙට්ටක් වගේ නේද කියලා. දුක්ඛානුපසනාව තේරුණාට පස්සේ මේ අපි එකිනෙකාට ඊර්ෂ්‍යා කරන එක. අපිනේ එක එකනම් පරයලා යන්න හදන ගතිය වන්නප්මන්ෂිප් එක මොන තරම් මේ බොළඳ දෙයක්ද කියලා තේරෙනවා මොනවද මේක දුවලා ගිහලා කන්න තියෙන්නේ ඉස්සරලා ගිහලා ගන්න තියෙන්නේ මොනවද මට මේක වේවා කියලා ගන්න දෙයක් මේක තියෙනවද ගන්න දෙයක් අසුචි වලක ඉන්න අසුචිපණු එකිනෙකා පර එනවා දඟලනවා මොකද ලොකු කෑල්ල අල්ලගන්නේ මට ලොකු අසුචි කෑල්ල ගන්න හම්බුණා නම් ඌ ලොකු සතුටක් ලබනවා. අපිත් මේ තියෙන කාම ආසාවට දඟල දඟලිල්ල අසුචි වල කියන අසුචිපණුව ලොකු කෑල්ල ගන්න දඟලන දඟලිල්ල වගේ. ලොකු කෑල්ලත් අසුචි, පොඩි කෑල්ලත් අසුචි. ඒ වගේ මේ පණිදිහ කියන එක ඉස්සරහින් අපි ඉතිරි ඇති කරගන්න එල්ලේ කියන එක තන්නේ කර මේ මායාවක් බව පණිදියක් ඇති කරන දෙයක් මේකේ නැහැ. තියෙනවා නම් තියෙන්නේ මේ අනිමිත්ත කියන එකක් නැත්නම් අපිට ඒකට කියනවා දෙයක් නොවන දෙයක් තමයි අරමුණු කරන්න වෙන්නේ. ඒ කියන්නේ මේ අල්ලන්න පුළුවන් යමක් තියෙනවනම් ඒක සංසාරේ. ඒක තියෙනවනම් අනිවාර්යයෙන් අනිත්‍යයට ලක් වෙනවා. ඒක නිසා යමක් නැති එකක් තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ නිවන කියන එක. ඉතින් ඒකට තටමැල දෙයක් නැහැ මොකද නිවනට කවුරුත් ෆයිට් කරන්නේ නැහැ. ඒක වෝක් ඕවර් එකක්. අනිත් දේවල් වලට තමයි මේ රණ්ඩුව තියෙන්නේ නිවන නිතරගෙන් දිනන්නේ. කිසිම වෙලාවක ඒකට නෑ කිසි මට උඹට දෙන්නේ මම මේක ගන්නවා කියන්නේ කිසි කෙනෙක් ඉන්නේ නෑ. කාම වස්තු වලට නම් හරියට තියෙනවා. ඒ නිසා දුක්ඛානුපස්සනාව විහෙට යනකොට යනකොට තේරෙනවා අපි බෙදාගෙන වළඳන්නේ දුකමයි. ආසාවෙන් කඩාගෙන කන්නේ දුකමයි. ඉතින් උඩ කඩාන කෑවත් නැතත් අපේ පංගුව අපිට හම්බ වෙනවා. ඉතින් ඒකට ප්‍රනිති කරන්න දෙයක් නෑ කියලා. අර ශුන්්‍යත කියලා කියන්නේ මේක ඇතුළ පිටත ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් හර පද්ධතියක් හෝ මැද තියෙන මේ අරටුවක් මොකක්වත් නැහැ. අපි දැන් හිතන්නේ මේ නෙවෙයි අපිට අහුවෙච්ච හරිය හොඳ නැහැ හොඳ කැලලක් තියෙනවා ඒක හම්බ වෙනකන් කියලා අරටුව මදය සාරය හොයනවා. මේක නිස්සාරයි ගන්න දෙයක් නැහැ ශුන්්‍යත භාවයේ අනිමිත්ත දිගේ යනකොට පේනවා. නැත්තම් අනිමිත්ත නෙවෙයි අනාත්ම අනාත්මානුපස්සනා දිගා ඒ නිසා අනිත්‍ය දුක් අනාත්ම කියන ඇත්තටම ලනු තුනකින් හදපු තේඩාවක් වගේ එකක්. ඒ ලනු තුන එකිනෙකට දඟ වැටිලා තමයි තේඩාව හැදෙන්නේ. ඒ තේඩාවේ බලන බැල්මට ඉස්සරහා තියෙන ලනු පොට අපි කියමු කහ පාට නිල් පාට රතු පාට ලනු තුනකින් තේඩාවක් හදලා තියෙනවා කියලා. සමහරට ඉස්සරහට කහ පාටක පේනවා, සමහරට නිල් පාටක පේනවා, සමහරට රතු පාටක පේනවා. නමුත් මේ තුනම එකතු වෙලා තමයි මේ වෙලාවට කටයුතු කරනවා. මොකද එක එකනහට ඇහැ වදින්නේ අර පුරුදු කරන ගේ ක්‍රමයට සමහර කහ පාටට මම දැක්කේ කියලා කියනවා. සමහර රතු පාටට දැක්කේ කියලා. සමහරට කොළපාට දැක කියනවා. දකින්න එක මාරු වුණාට මේ තුනට වෙන්ව හිටින්න බෑ. අනිමිත් අපපති ශුන්‍යත කියන තුන් දෙනාට වෙනම වාසය කරන්න බෑ. තුන් දෙනා එකතු වෙලා තියෙන්නේ. නමුත් අපි අර සංසාරේ පුරුදු කරගෙන ගිය ක්‍රමවල හැටියට එක්කෙනෙක් අනිත්‍යානුපස්සනාවෙන් එනත්තම් අනිමිත්ත සංඥාවෙන් ගොඩ වෙනවා. එක්කෙනෙක් දුක්ඛානුපස්සනාවෙන් අපපනිත සංඥාවෙන් විමුක්තියෙන් ගොඩ වෙනවා. තව කෙනෙක් අනාත්මානුපස්සනාවෙන් අපපනී ශුන්‍යත සංඥාවෙන් ගොඩ වෙනවා. ඒ තුනම දකින්න නැතුව බෑ. නමුත් ඇහැ ගැහෙන්නේ අපි අර අපේ තියෙන රුචර්චකම් මත. නමුත් මේ තුනම එකට වැඩ කරන්නේ. ඒ නිසා එකකින් ගොඩ වෙනවා කියලා කියන්න බෑ. බුදුහාමතුන්ගේ බැස්තෙන්. නමුත් යන කෙනා කියන්නේ මම දැක්කේ කහ පාට තමයි වැඩිපුර. නිල් පාට තමයි වැඩිපුර කියලා කියන්නේ එයාගේ තියෙන රුචිකත්වය මිසක් පරමාර්ථ ධර්ම පැත්තෙන් බැලුවොත් මේ තුන එකට වැඩ කරන්නේ. අන්තිම සෝවාන් ඵලයට පැමිණි කෙනෙක් ඒ දැනගන්නේ කෙසේද? මේකත් ඉතින් ඇත්තටම නිතරම භාවනා කරන කෙනෙක් තමන් ඉන්න තැන තමන්ගේ තාරාතිරම දැන ගැනීම සඳහා විශාල උනන්දුවක් තියෙනවා. ඒක සාධාරණයි. ඒ මොකද ਸਰවචනාංශේ වැඩ ඉන්න කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි පෙරක දෝරුකම් කරන්නේ. ඉතින් කවුරු හරි නැති වුණොත් අපවත් වුණොත් මේ පිරිනුවම් පෑවොත් අභාව ප්‍රාප්ත වුණොත් හන්දාට ගිහලා සරුවත් යන දානවා කොතනදී පිල්ලලා ඉන්නේ කියලා. එයාගේ ගතිය මොකද්ද කියලා ඉතින් සරුවත් යන කියලා මෙයා මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ඒ සූත්‍රයේ මට මතක නැහැ ඒ සූත්‍රේ නම ගිංජිකාවසත සූත්‍ර වෙන්නේ. ඒ සූත්‍රයේදී සරුවත් යන ළඟට ගිහිලා ශාක්‍ය දනව්‍ය ස්වාමීන් වහන්සේ අසවල් උපාසක මහතුරු 200ක් මෙන්න මේ කාලය ඇතුළත මරණයටපත් වෙලා තිනවා කොහොමද මේ කට්ටියගේ ගතිය කියලා. ඉතින් සර්වඥාන්සේ කියනවා මේකෙන් 150ක් විතර මේ සාමාන්‍ය භවයේ මෙච්චර ගාණක් සෝවන් ලා දෙනවා මෙච්චර ගාණක් සකදාගාම වෙලා දෙනවා මෙන්න මෙච්චර සුළු ගාණක් රහත් වෙලා දෙනවා. එතකොට තව ලිස්ට් එකක් දෙනවා. දීලිනව සර්වතන කියලා මේක හරි වෙහෙසයි ආනන්දවට. මේවා කියගෙන මම උඹට කියලා දෙන්නම් මේ සෝවන් වෙච්ච බව දැනගන්න තියෙන උපමානේ ක්‍රයිටීරියන් එක කියලා දෙන්නම් කියලා ඒ ධර්මා 16ක් කියලා. කියන්නේ Tamange මූණ බලන්න ආදාසයක් කණ්ණාඩියක් පාවිච්චි කරනවා වගේ ධර්මා 16ක් බුදුජානකේ පරණ මේකෙන් බලලා තම තමන්ට කැමති නම් තම තමන්ගේ සෝවාන් භාවය තම තමන් ප්‍රකාශ කර ගන්න පුළුවන් කියලා. ඒකෙදි වෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම් ධර්මයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම් සංඝයා කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම් තමන්ගේ සීලය පිළිබඳ නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම් එයාට කැමති නම් තමන් සෝවාන් බව හිතින් හිතා ගන්න පුළුවන් කියලා. ධම්ම බුද්ධේ අවික්කප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවික්කප්පසාදේන සමන්නාගතෝ සංඝේ අවික්කප්පසාදානි සමන්නාගතෝ සීලේන සීලේ අවික්කප්පසාද සීලේ කියලා කියන්නේ අවික්කප්පසාද තමන්ගේ සීලය හොඳටම විශ්වාසයි මම මේක කඩන්න මට ඕන කමක් නැහැ කැඩුනත් ඒක මගේ අදහසකින් නෙමෙයි කැඩෙන්නේ කියලා සීලය පිළිබඳව හොඳ විශ්වාසයක් එනවා මේ ටික තමයි සාමාන්‍යයෙන් කියන්නේ දැනගන්නේ කියලා. නමුත් ඒක හරි අමාරුයි කිව්වට. ඒ මොකද අපි කොහොමඩක්වත් බුද්ධ ශ්‍රද්ධාව දැන්නමත් තියෙනවා. ධර්ම ශ්‍රද්ධාව, සංඝ ශ්‍රද්ධාව, තමන්ගේ සීල පිළිබඳ ශ්‍රද්ධාවක් තියෙනවා. නමුත් ඒක ඊට පස්සේ නොසැලෙන සුළු එකක්ද කියලා දැනගන්න නම් ශ්‍රද්ධාව කැඩෙන දුෂ්කරතා හරහා යන්න ඕනේ. යනකොට තේරුම් ගන්න පුළුවන් මම මේක පාවා දෙනවද? බුදුන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව කරදරයකදී, අමලියකදී, කටයුත්තකදී පාවා දෙනවද? ධර්මයේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව, සංඝයා කෙරෙහි ඇති ශ්‍රද්ධාව කියලා. ඒ නිසා සෝවාන් උනත් එකක් නම් අත්දැකීමෙන් දැනගන්න පුළුවන් අර මේ අරමුණු අරමුණු නැති අපි කියනවා නම් මෙහෙම නිදර්ශනයක් වශයෙන් කියනකොට ආස්වාද ප්‍රසවාස භාවනා කරන එකනා සමහර වෙලාවට ආස්වාදය සහ ප්‍රසවාසය අතර තියෙන ગેප් එක අල්ලන්න ඉගෙන ගන්නවා ටික කාලයක් යනකොට. මේ හැම දෙකක් අතරමැදම අත්දැකීමට අහුවෙන්නේ නැති ලුහිත ලූට ආයමක් තියෙනවා. ආස්වාසින් ප්‍රසවාසයට මාරු වෙන තැන අපි අත්දකින්නේ නැහැ. අපි අත්දකින්නේ ආස්වාසේ ගොරෝසු තැන තහ ප්‍රස්වාසේ ගොරෝසු තැන. නමුත් හොඳට භාවනා කරලා හිතේ මේ ඉන්ද්‍රයන්ගේ ප්‍රණීත භාවය ඇති වෙනකොට තේරෙනවා ආස්වාසින් ඉඳලා ප්‍රස්වාසයට මාරු වෙන තැන මායාකාරී ගතියක් තියෙනවා. ආස්වාසින් ඉඳලා ප්‍රස්වාසයට යනකොට අත්දැකීමට අහු වෙන්නේ නැති යටි යටි නූලක් පන්නන ගතියක් තියෙනවා. අන්න ඒකට අවදි වෙච්ච දවසේ හොඳට තේරෙන පටන් අර ගන්නවා හැම සංසිද්ධි දෙකක් මැදම අන්ධකාර කැලලක් තියෙනවා. අහුවෙන්නේ නැති තැනක් තියෙනවා. ඒකෙන් තමයි අපි මේ ඒකට අපි දාන හිතවිලි අපේ මතිමණ්ඩලාන්තර මතින් තමයි මේ ජීවිතේ එක වැලට යන්නේ. නැත්තම් මේවා එක එක අපි කියනවා නම් නිශ්චල ඡාය රාශියක් අන්ධකාර බැඳි මැදියම් කරලා පෙන්වනකොට අපිට චර්ණ චිත්‍රයක් වගේ පේනවා. ඒක ප්‍රොජෙක්ටර් එක හදනකොට හොඳටම ක්‍රියාත්මක කරලා තියෙනවා. ප්‍රොජෙක්ටර් එක වැඩ කරන හැටි බැලුවොත් ඒ ප්‍රොජෙක්ටර් එකේ පෙන්වන්නේ හරිය පිරිසුදු ප්‍රබල ආලෝක ධාරාවක් ඇති කරලා ඒ ආලෝක ධාරාව තිරයකට පිටියකට දානවා තිරයකට ඊට පස්සේ එතන හොඳ කොටුවක් හිටිනවා ඊට පස්සේ ආලෝක ධාරාව මේ කෑම් එකක් හරහා අරිනවා මෙහෙම කැරකෙන එකක් හරහා කැරකෙනකොට මෙහෙම යනකොට ආලෝකය හරහා යනවා හරහා යනකොට යන්නේ නැහැ ඒක කැරකෙනකොට ආලෝකය යන්නේ තිරයට 150ක් ආලෝකයේ 150ක් අන්ධකාරය. අන්න ওই වේගය ආලෝකයේ තියෙන වෙලාවෙදි විතරක් මතුවෙන මේ සැලලොයිඩ් එකේ පාට අතන පේනවා. එතන නිශ්චල ඡායාවක් පෙන්නලා ශීඝ්‍රයෙන් අන්ධකාරය තියලා ආය ආලෝක ෆ්ලෑෂ් එකක් දෙනවා. ආය අන්ධකාරයක් දෙනවා. ආය ෆ්ලෑෂ් එකක් දෙනකොට බලහිනකොට අපිට පේන්නේ අන්ධකාරය කවදාකවත් අපි චිත්‍රපටියක දකින්නේ නැහැ. අපි දකින්නේ චිත්‍රපටයේ රිදී තිරේ. රිදී තිරේ වෙන්නේ අර චලන නිශ්චල ඡායා වෙනස් වෙමින් වෙනස් වෙමින් යන එක වේගයකට වදිනකොට අපිට වෙනස් වෙන දේවල් අතර සුමුදු මේ ඇනිමේෂන් එකක් පේනවා. ආන ඒකෙදී හොඳට දැනගන්න පුළුවන් මේකේ අන්ධකාරය දකින්න නම් අපේ ඉඳුරන් කොච්චර ප්‍රනීත වෙන්න ඕනද කියලා. ඇත්තට චිත්‍රපට ශාලාවක අපි ඉන්නකින් 50ක් අපි අන්ධකාරයේ ඉන්නේ. අපි කවදාකවත් දකින්නේ නැහැ. ආනාපාන සති භාවනා කරනකොට කොච්චර හොඳට සතිය පැවැත්වුවත් ගැප් එක අල්ලගෙන නෙවෙයි අපි ඉන්නේ. අපිට පේනවා එක එක දිගට පවතින සතියක් වගේ. ආනපනේ පේනවා. නමුත් හැමදැනම ગેප් එක තියෙනවා. අන්නේ ગેප් එකට අවදි වෙච්ච දවසේ අපිට තේරෙනවා මේ පූට්ටු කරලා හදපු දේවල් කියලා. දේවල් දේවල් පූට්ටු කරලා හැදුවට අපිට පේන්නේ එක දිගට පවතින දෙයක් වගේ. කන්සිස්ටන්සි එකක් පේනවා. අන්නේ ગેප් එක අල්ලගත්ත කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා මේකට ආවොහම අපි කලබල වෙනවා. අපි බය වෙනවා. අපි සහලවනවා. අපි නේකාකාර වෙනවා. අපි නිකන් කරකොල අතෑරියා වගේ වෙනවා. ඉතින් නිසා අපි අන්ධකාරය දකින්නත් බයයි. අන්ධකාරය ආවත් අපි හිතන්නේ භාවනා කරලා කියලා. අපි හිතන්නේ නින්දට වැටලයි කියලා. අපි හිතන්නේ මම නිකන් මේ මට මොලේ අමාරුවක්, භූත දෝෂයක්. එනතම මේ බලන බලන දේ පුපුරු ගහන මේ ඇහැ නිකන් ලේස බීමයක් වගේ වෙලා වගේ කියලා හිතේ. කවදා හෝ මේක තමයි ප්‍රත්‍යය මේක වහගෙන ජීවත් වෙන එක තමයි අපි කරලා තියෙන කියලා දැනගත්ත දවසේ අර ગેප් එකට සාදර වෙනවා. හිතවිලි දෙකක් අතරමැද තියෙන ગેප් එකට සාදර වෙනවා. දකින්න තැනක ඉඳලා අහන තැනක් අතරමැද තියෙන ગેප් එකට බලනකොට පේනවා අපි මේ ગેප් එකේ ඉඳලා තියෙන ගොඩක් කරා නමුත් අර ආස්තික දේවල් තියෙනවා කියන දේවල් වලින් මවාගත්ත චිත්‍රක ඉන්නේ කියලා යම් දවසක මේ ગેප් එක දක්වපු වෙනාට සෝවන් මාර්ගෙදි වෙන්නේ 100ට 100ක්ම ગેප් එකට අවදි වෙනවා. හොඳටම අවදි වෙනවා මොකක්වත් වෙන්නේ නැහැ බය වෙන්න කලබල වෙන්න දෙයක් නැහැ. ඒක තමයි ප්‍රകൃතිය බව තේරෙන්නේ. ඒකට කිට්ටු කරනකොට තමයි ඔය මේ ගැස්සෙන ගති ආ ગેප් එක පේන්න අර මේ පටන් ගන්න. ඉතින් ඒ නිසා සෑහෙන දුරට වීරියක්ටත් වැඩි වීරත්වයක් අවශ්‍යයි. අපි වසංගන්න හදන දෙයට ප්‍රകൃතියට එන්න දෙන්න ඕනේ. දීලා ඒකෙදි 100ට 100ක්ම ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැති. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අත්දැකීම් නොයන ඉන්ද්‍රයන්ට කිසිසේත්ම සම්බන්ධ නැති වෙනම ජීවිතයක්, වෙනම විඥානයක් අපිට තියෙනවායි කියලා පළවෙනි වතාවට මුලැමැදාක කියන චිත්තක්ෂණම ජීවත් වෙන්නේ ඒ සෝවන් මාර්ග අවස්ථාවේදී. එතෙන්ට වෙනවා මරණදීවත් වෙනස් වෙන්නේ නැති මොකද්දෝ තියෙනවා කියලා. නමුත් අපේ ජීවිතය අපි හැඩගහන්නේ අර පේන හරියෙන් අත්දකින්න පුළුවන් හරියෙන්. ඒක සම්පූර්ණ 150කට වැඩි වග කියන්නේ අර යට තියෙන 150 දැක ගන්න නම් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය අත්දකින්න ඒකේ සම්පූර්ණ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ පිරිචිගතියක් තමයි සෝවන් මාර්ගයේ ඥානෙදි තියෙන. ඒක නිසා සමහරෙකුට ඒක නිකන් ගිනි කෙලියක් වාගේ සමහරෙකුට නිකන් අකුණක් වදුනා වාගේ එහෙම නැත්නම් තද්දම තද නිින්දකට ගියා වාගේ ඒක කියන්නේ සාමාන්‍යයෙන් වචනෙට නගන්න බෑ කියන එකයි. මොකද ඒ අත්දැකීම ওই තියෙන ગેප් එක විස්තර කරන්න අපේ සාමාන්‍ය භාෂාවෙන් බෑ. අපි දන්නේ ව්‍යාකරණ උතෙන් ගැලපෙන්නේ නැහැ. ඒකට යන්නේ ආර්ය විවහාරය විතරයි. දැන් අපි දන්නේ බබාලගේ භාෂාව තමයි. අපි දන්නේ ආස්තිකත්වයේ විස්තර කරන්න පුළුවන් භාෂාවක් අපි ළඟ තියෙන නිසා කවමදාකවත් සත්‍යයට භාෂාව හරහා යන්න බෑ. වාදේ හරහා යන්න බෑ. තර්කේ හරහා යන්න බෑ. ඒ නිසා අපේ මේ දැනුම සම්පූර්ණයෙන්ම ඇතයි කියන ලෝකේ ස්ථිරයි, ලෝකේ සුභයි, ලෝකේ යමක් ඇතයි කියන අදහසෙන් තමයි මේ දැනුම ගිහිලා තියෙන්නේ. ਸਰවඥාන්ස පෙන්නවා ඇතයි කියන හා සාපේක්ෂව නැතයි කියන පැත්තක් තියෙනවා. මේ දෙකම දැක්කේ නැත්තම් ඒ මනුස්සයා එක ඇහෙන් බලන කෙනෙක් වගේ කියලා. එක ඇහෙන් බලන මිනිහට ගැඹුරු පේන්නේ නැහැ. එක ඇහක් වහගෙන බැලුවත් පේනවා. නමුත් දේවල් අතර ගැඹුරු දකින්න. මේ දෙකම දකින්න නම් ඇත්තේ කියන එකක් තියෙනවා නැත්තේ කියන එකක් තියෙනවා. අපි දැන් නැත්තේ කියන පැත්තට ලොකු බයකින් කටයුතු කරන්නේ. ඉතින් ඒකට ඒ බය හුඹස් බයක් බවත් ඒකත් ආස්තික පැත්තේ තියෙන ඥානයත් නාස්තික පැත්තේ තියෙන ඥානයත් දෙකටම අපේ මනස මේ කැපයි කියන එකත් ඒ පළවෙනි මාර්ග ඥානදී තේරුම් ගන්න. ඊට පස්සේ මේ පුද්ගලයා මේ පෙනුමට එන දේවල් ඒ තරමින්ම පිළිගන්නේ දන්නවා මේක මායාවක් බව. මේකට සාපේක්ෂව හිස්තනක් නාස්තික පැත්තක්, ශූන්‍ය පැත්තක්, තුච්ච පැත්තක්, රිත් පැත්තක් මේකේ තියෙනවා කියලා පිළිගන්නේ ඒ තරමටම පළවෙනි මාර්ග ඥානදී ඇති වෙන ආපසු නොයන්නා වූ ස්ථිරසාර වෙනස නිසා තමයි. ඒ නිසා ඒක මේ අපේ ආගයන් වල ආඩම්බරයන් වල පෞෂත්වයේ හරියට කාඩ් කුට්ටමක් අනලා නැවත අතක් දුන්නා වගේ අනලා බෙදුවා වගේ එකක් වෙනවා. ඉතින් ඒක මේ අනිර්වචනීයයි කියලා තමයි කියන්නේ ineffable කියලා කියනවා කියන්න අමාරුයි. මේ බුදුජානක උත්සාහ කරේ නිවන් ලැබපු නැති කෙනෙකුට ඒ බබාගේ භාෂාවෙන් ඒක කියලා දෙන්න. අන්තික ලැබපු කෙනාට නම් ඉතින් තිබුණ දැනගන්න ඕනකමකුත් නැහැ. මොකාට කියන්නේ? පෙන්වන්න දෙයක් ඇත්තේ නැහැ. නමුත් මේක බොහෝ මේ ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. ඉතින් මේ මේකේ මෙහෙම එකක් කියනවා. සකදාගාම වෙච්ච එක්කනට පුළුවන් කියනවා සෝවාන් වෙච්ච එක්කෙනෙක් බැලලා මෙයානම් මොනවා හරි එහෙම එකක් ඇති කියලා හිතන්නේ. අනාගාමී වෙච්ච කෙනෙකුට පුළුවන් කියනවා සකදාගාමී වෙච්ච කෙනෙක් සහ සෝවාන් වෙච්ච කෙනෙක් පිළිබඳව පොඩි තීන්දුවක් කරන්න. එහෙම නැතුව සෝවාන් වෙච්ච කෙනෙකුට සෝවාන් වෙච්ච කෙනෙක් මනින්න අමාරුයි. පෘථග්ජනෙකුට කොහොමඩක් අමාරුයි. ඒක කියන්නේ මෙහෙමයි <clears throat> මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සයා භූමාට දෙයියන්න පේනවලු. නමුත් මනුස්සයාට භූමාට දෙයියෝ පේන්නේ නැහැ. එතකොට චාතුම් මහරජකේ ඉන්න දෙයියන්ට භූමාට දෙයියෝ මිනිස්සු දෙන්නම පේනවා. නමුත් බුමාට දෙයන්න චාතු මහරජගේ පේන්නේ නැතිලු. ඊට ඩිසියු. ඊට පස්සේ මේ මේ තාවතින්සේ ඉන්න දෙයයන්ට චාතු මහරජකයි බුමාට දෙයියෝ මිනිස්සුයි පේනවා. නමුත් ඒ කෙනෙකුටවත් උඩ පැත්ත පේන්නේ නැහැ. අන්නේ ඉහළට යන්න යන්න යන්න යන්න එන්නේ එන්නේ සියුම් වෙන නිසා ඒ කට්ටියට යට ගොරෝසු දේවල් පේනවා. නමුත් ඉහළට ඉන්න බෑ කියලා කියනවා. ඒ නිසා මේ ප්‍රශ්න විසඳනකොට මම හැමදාම කියන්නේ මේකයි මෙච්චර කියනට එදිය සෝවාන් වෙන එක ලියසි. ඔය ඒක තමයි හොඳම වැඩේ තමයි අර ලුණු කියන්නේ මොනවද කියලා අහවම ඇඹුලුත් නෙමෙයි තිත්තක් නෙමෙයි පැංගිතිත් නෙමෙයි ඕන එකක් කියයි. උණු දිවේ පොඩ්ඩක් දික් කරපන් කියලා ලුණු ගැටයක් තිබ්බහම ඔන්න ඕකට තමයි ලුණු කියලා කියන්නේ. ඉතින් ඒක හරි අර ගෙම්බා දියකඩේ ඉන්න වෙලාවේදී ඌ මේ ඉස්කෙඩියොත් එක්ක ඉන්නවලු. ඉතින් ඉඳපු ගමන් ඒක ගොඩට යනවලු. ඉතින් ඉස්කෙඩියෝ අහනවලු අම්මගෙන් අම්මා උඹ පේන්න නැතුව හිටිය කොහෙද කියලා මම ගොඩට ගියයි කියනවා. මොකද්ද ගොඩ කියන්නේ කියලා අහනවා. කියන්නේ ගොඩ කියලා එකක් තියෙනවා. ඒකෙදී සම්පූර්ණ වතුර නෑ හුස්ම ගන්නෙ හුළඟෙන්. එහෙම වෙන්න බෑනේ. ඉතින් අපිට එහෙනම් අපිටත් යන්න පුළුවන් වෙන්න බෑ. අපිට වතුර ගොඩ ගියොත් මැරෙනවා. නිසා අම්මා බොරු කියනවා කියනවා. එසේ ගෙම්බා ගෙම්බි කියනවලු නෑ එහෙම එකක් නෙවෙයි ගොඩ බිම දෙකම තියෙනවා. ඔයත් ලොකු වෙච්චාම ඔයත් තවද හරි උඹේ ජීවියෙක් වෙනවයි කියලා. මොනම තාලකින්වත් අර ඉස්කෙඩිය පිළිගන්නේ නැලු. උදන්නේ උස්කෙඩියට හැංගීමක් නෑ මේ ගොඩ කියලා දැක් තියෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේත් කියන්නේ අපි උබේ ජීවි මේ කියන්නේ පෘ탁ජනම විය යුතුයම නෑ අපි. අපිට ආර්ය ලෝකයක් කැපයි. ඒ නිසා ගිහිල්ලා පොඩ්ඩක් බලලා ඉන්න. කැමති නම් ආපහු එන්නත් පුළුවන්. එහෙ නැත්නම් ඉන්නත් පුළුවන්. නිසා ඒක එක විදිහට බලනකොට මේ තටමනට වැඩිය ලේසි කියලා හිතෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම මේ දුෂ්කර කෘත්‍යයක් බාහිරවචන්ස පිළිගන්න. පිළිගත්තට මේක විස්තර කරන්න ගිහලා කවදාකවත් අපිට නිගමනයකට එන්න බෑ. සිතවිලි සහ ක්‍රියා සියල්ලම හේතුඵලයන් නම් සිත් પરම්පරාව වෙනතකට හැරවිය හැක්කේ කෙසේද? එච්චර මේ මතු කරන කාරණා ප්‍රශ්නේ මතු කරන කිච්ච පිරිසුදු නෑ හිතවිලි සහ ක්‍රියාවන් සියල්ලක්ම හේතුඵලයන් නම් සිත් પરම්පරා වෙනදකට හැරවිය හැක්කේ කෙසේ? ඉතින් සිත් પરම්පරා වෙනදකට හරවන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. අපි අපි කිව්වොත් අපි සුපර් මාකට් එකට ගියාට පස්සේ අපි යන්නේ මොන හරි බඩුවක් ගන්න. නමුත් ගියාට පස්සේ දෙක තුනක් දේවල් සමහරට අපි අරගෙන එනවා. එතෙන්දී දකින්න දේවල් නිසා අපේ හිත පෙරලිලා මේකත් ගත්තොත් හොඳයි මේකත් ගත්තොත් හොඳයි කියලා ඒ ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ ඒකනේ. ඇඩ්වර්ටින් කරලා කියන කියන්නේ අපේ හිත යමකට යොමු කරපුවාම එමත්ින් අපි අවශ්‍යතාවෙත් නෙමෙයි බඩු ගන්න. ඇඩ්වර්ටයිස්මන්ට් හොඳට ඕම දන්නවා. අපි නලවලා ගන්න. ඒ හිත වෙනස් කරන හැටි වලට ඇඩ්වර්ටයිස්මන්ට් බොහොම හොඳ මෑත කාලේ තියෙන හොඳම උත්තරයක් තමයි අපිව ගෙදරක තියෙන බඩු එක එක එක එක යුටිලිටි වැලියු එක බැලුවොත් කොච්චරක් දේවල් හෙල්ලෙන්නේ නැතුව මුළු අවුරුද්ද මෙතන තියනද කියලා විතරක් බලන්න. කිසිම වැඩක් කරක් නැහැ. ඔය පිහල හොද හොද එතන තිබ්බට කවදාකවත් වැඩක් කරන්නේ නැහැ. ඒ වගේ දේවල් ගන්න අපි පෙළඹුණේ සල්ලි තියෙන ගමනද අපට? නෑ. ඒ විකුණන මිනිහා දන්නවා ඒක අපිට ඇඟේ ගහන හැටි. ඉතින් ඒක තමයි මේ අහන්නේ කොහොමද හිතේ වෙනස් කරන්න කියලා. හිතේ වෙනස් කරනවා කියන එක බොහොමත්ම ලේසි වැඩක්. ඒක එච්චරම තතමන අමාරු වැඩක් අත්තේ නෙවෙයි. අපිට තියෙන්නේ බුදුරජාණන්සේ ඒකම හේතු කරලා කියනවා හිතවිලි මේ තරහම වග විභාගකින් තොරව පුද්ගලගේ තරමට නොගැලපෙන හිතවිලි ධාරාවක් එන නිසා මේකේ ආත්මයක් නැහැ කියලා කියනවා. මේකේ න්‍යාය පත්‍රයක් නැහැ කියලා කියනවා. හිතවිලි පිළිබඳව සර්වඥාන්සේ දේශනා කරන්නේ ඒක පිස්සුවන්සිච්ච රිලෙවෙක් වගේ කියලා. ඊළඟ කොහොමඩක් පිස්සු. පිස්සු ඇවිත් කියලා කිව්වහම මේ අත්ෙන් අතට පණින්නේ කාට ඔක්ක පාරවල් කියලාවත් ගිහිල්ලා එන්නම් කියලා මොකක්වත් නෙමෙයි අත්ත දිහා බලනකොට පැනලා කරයි. අපේ හිතේ ඊටත් වැඩිය කිසිම විදියකට වග වෙන්නේ නැති කිසිම න්‍යාය පත්‍රයක් නැති දෙයක්. ඒ නිසා ඒක වෙනස් කරන එක නෙමෙයි වැඩේ තියෙන මේ වෙනස් කරන බව දැනගන්න එකයි අමාරු. මොකද හිතෙන්ම ඒකක් දැනගන්නේ. හිත වෙනස් වෙන සුළු බව දැනගන්නේ හිතෙන් නිසා හිත පිළිබඳ අවබෝධය ලබන්න හදන එක හොරාගේ අම්මගෙන් පේන අහන්න හදන වගේ කතාවක් තියෙනවා. නිසා ලේසිම වැඩේ තමයි සර්වඥන්සේ දැනගත්තේ ජෙනරේටර් එක විද්‍යුතයේ උපදින බව අපි දන්නවා කරන්ට් එක වදිනකොට. නමුත් ඒක උපදින්නේ කොහොමද කියලා දැනගන්න නම් ඒකේ තව විනාඩියට 1500 වාරේ කැරකෙද්දි බලන්න බෑ. ඒකට පේන්නේ නිකන් දූවිලි ගොඩක් පාට. වේගය ඊට පස්සේ ඒක වේගය අඩු කරන්න අඩු කරන්න අඩු කරන්න තමයි ඒක යාන්ත්‍රණය වෙන්නේ මේ පැත්ත බලය නිෂ්පාදනය කරන නැත්නම් යන්ත්‍රයේ තියෙන මේ පැත්තේ ජෙනරේටරේ තියෙන්නේ මේකෙන් කරකැවිලි ශක්තිය ඇති කර ගන්නවා තෙල් වලින් හරි මොකක් හරි ඊට පස්සේ ඒ කරකැවිලි ශක්තිය අර පැත්තේ විදුලියක් බාටපත් කරනවා කියලා දැනගන්න මේක වේගය අඩු කරන්න කියනවා ඒක නිසා යෝගාවචරයට කායික වාචික මානසික ක්‍රියා දකින්න ඕන නම් ස්ලෝ මෝෂන් දාන්න ඕන ස්ලෝ මෝෂන් දානකොට පේන්න පටන් අර ගන්නවා මේක මොකක්ද කියලා. හොඳ නිදර්ශනයක් ඒ බුරුම ස්වාමීන් කියනවා කාටුන් චිත්‍රපටිය ස්ලෝ මෝෂන් දැම්මොත් මොකද වෙන්නේ කියලා බලන්න කියනවා. කාටුන් චිත්‍රපටිය කියලා කියන්නේ අතින් අදපු රූප ටිකක් රූපරාම ටිකක් එක දිගට ගලපලා ඒකාකාර වේගයකින් ආලෝකයත් අන්ධකාරයත් අතර මාරු කරලා පෙන්වනවා. පෙන්වනකොට අන්ධකාරය නොදකින් අපේ මායාව නිසා අර රූප ටික අපිට පේන්නේ මිනිස්සෙක් වගේ ඇනිමේෂන් එකක්. ඒ වේගෙට යනකොට අපිට වෙන මිනිස්සු දුවනවා, සත්තු දුවනවා ඔක්කොම පේනවා. ඔය ස්ලෝ මෝෂන් දැම්මොත් ඒ රූප තහඩුවෙන් තහඩුවට තහඩුවෙන් තහඩුවට පෙනුනොත් අපිට පේන්න පටන් ගන්නවා ඒක කිසිම කතාවක්වත් මිනිස්සෙක්වත් මොකුත් නැහැ. නිකන් ඉරිකැලි ටිකක් විතරයි තියෙන්නේ කියන්නේ. ඒකට වේගය අඩු වීම පමණයි අවශ්‍ය කරන්නේ. එනිසා අද ලෝකයේ මේ වෙළඳ ප්‍රචාරය යන සෑහෙන වේගකින් අපි දුවන්න ඕනේ. දිව ගමන් අපි කොක්ක වදිනවා අපට. පොඩ්ඩක් වේගය අඩු කරගත්ත ගමන් අපිට වෙනවා මේගොල්ලෝ මේ කරන්න හදන සෙල්ලමේ කාටුන් චිත්‍රපටියක් ස්ලෝ මෝෂන් දැම්මා වගේ මේකේ සතෙක්වත් ඇනිමේෂන් එකක් මොකක්වත් නැහැ රේඛා ටිකක් තියෙන්නේ ඒ වේගෙන් කරනකොට සතෙක් වගේ පේනවා ඒ නිසා ස්ලෝ මෝෂන් දාපු ගමන් මේක අර තියෙන සිලීලාරේ නැතු යනවා ඒ නිසා කියනවා එදිනෙදා වැඩ කරනකොට සතිය පවත්වන්න ඕන නැවතිල්ලේ කරන්ඩ පුළුවන් තරම් තමන්ගේ නිකුත් වෙන සද්දා වලට අහුම්කම් දීලා කරන්නයි කියලා එතකොට තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ කාගේ නාඩගමක මොන චරිතයකද ඇඳලා ඉන්නේ කවුද මේකේ අධ්‍යක්ෂකවරයා කාගේ න්‍යාය පත්‍රයද අපි වැඩ කරන්නේ කියලා බැලුවොත් කිසිම කෙනෙකුට සාර්ථක ආත්මයක් මට මට යමක් කළ හැකි කියලා කියන්න බෑ මොකද ඒ තරම්ම අනුන්ගේ මේ දේවල් වලට අපි ඒ ඒ වෙලාවේ සැලෙනවා කුලඟටපත් වෙන පහන් දැලක් වගේ ඒක ස්ලෝ මෝෂන් දාපු ගාම හොඳට තේරෙනවා. ඒ නිසා අපි කැමති නෑ. අපිට මේ ස්ලෝ වේගන එනකොට අපි මොනවා හරි එකේ මේක අවසලන. විනෝදාංශ හදාගෙන ඉන්නවා, ටෙලිවිෂන් එක බලනවා, රේඩියෝ බලනවා, පත්තරේ බලනවා, අල්ලපු ගෙදරත් එක්ක කල්පනා කර කතා කර කර ඉන්නවා. මොකද මේ නිස්සද්දතාවයට යනකොට ඉබේම අපි අර සත්‍යයට කිට්ටු කරනවා. ඒක අපිට පේන්නේ පාළු වුණා අපිට පේන්නේ අනුන්ගේ අනුමාව ගණන් ගන්නවා අපි නිකන් කොන් වුණා වාගේ. මහා නීරසයි වාගේ. ඉතින් අපි ඒක නැති කරන්න මොකක් හරි විනෝදාංශ වශයෙන් මොකක් හරි ලං කරගන්න. ලං කරන අපි රවට්ටගෙන අපි අර වේගයේ අදාළ විනාඩියට 1500 වේගයේ ජෙනරේටර් අවශ්‍යයි 230 කරන්ට් එක ගන්න. ඒ වගේ වේගයක් හදාගෙන ඉතින් අපි මේ වේගය නඩත්තු කරලා දඟනවා. නමුත් කොහොමඩක්වත් යා වයසට යනකොට ওই වේගය අල්ලන්න බෑ. එදාට පාළු ගතිය, තනු ගතිය, කම්මැලි ගතිය, එපා කරන ගතිය. ඉතින් ඊට පස්සේ ෂා හරි ෂවුත් විකුණු පංචස්කන්ධ කිය කිය ඉන්නවා. එතකන් නැහැ. එතකන් මේක මොකොත් නෑ මේ මෙහෙම එකක් අපේ මෙහෙම එකක් නෑ කියලා තෙල් දාලා පීරලා උප දාලා ලස්සනට තියන්න. එකයි කියන්නේ නාකිත් අරිකට දෙයි කාටත් ওই ටික දෙයි කියලා කියනවා තමයි. ඉතින් හිතවිලි මාරු කරන එක එච්චරම මම හිතන්නේ අමාරු කියලා මොකද ඒ තරම චපල දෙයක්. හිතවිලි වෙනස් වෙනවා කියන එක මේ පහනකට උලන් වදිනකොට පහන දැලෙනවා. නමුත් මේ ප්‍රශ්නේ අහන්න වෙන මොකද්ද එකක් මට පේනවා. ඒ නිසා මේ මේ විදිහට අහුවොත් මේ විදිහ අපිට ගැඹුරකට යන්න බෑ. නමුත් ප්‍රශ්නේ නැවතත් ගලපලා මේ රිෆ්‍රෙෂ් කරනවා නම් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. පියාගෙන සක්මන් භාවනාවේදී කය වේදනා දැකීමේදී නාම වශයෙන් මෙනෙහි කළ හැකියි. නාම වූ විස්තර දක්වන්න කෙසේ? ආයත් කියවන්නේ ප්‍රශ්නේ ආයත් කියවන්නේ. සක්මන් භාවනාවේදී කයේ වේදනා ආදිය දැකීමේදී නාම වශයෙන් මෙනෙහි කළ හැකිද? නාම වූ විස්තර දක්වන්නේ මේක ඇත්තටම මේ සක්මන් කරනකොට දැනෙන වේදනා වේදනා කියන වචනේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දුක් වේදනාවට. නමුත් මෙතන මේ වේදනා කියලා කියන්නේ feelings කියන වචනෙට. විඳීම් කියන එක තමයි මෙතෙන් ගන්න වෙන්නේ. ඒ දකින්න විඳීම් නාම වශයෙන්ද රූප වශයෙන්ද නැත්නම් නාම වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම අපි ගත්තොත් එහෙම තද ගතිය කියලා. පොළවේ තද ගතිය සහ පහේ මෙරෙක් ගතිය කියන දෙක ගත්තාම ඒ වින්දනයේට හේතු වෙන්නේ නා රූප ධර්මයක්. පොළවේ තියෙන පටවි ගතිය. කකුලේ තියෙන පොළවේ තියෙන ගරු පටවි ගතිය සහ කකුලේ තියෙන ලහු පටවි ගතිය එකතු වෙච්චාම අපි වින්දනයක් ලබනවා තද ගතිය කියලා. ඉතින් ඒක ටිකකින් උණුසුම සිසිල සාතට මාරු වෙනවා. පොළව නිශ්චලයි, පය කංච කම්පනයි, පය හෙල්ලෙන සුළුයි කියලා නිශ්චල චංචල ගතියට මාරු වෙනවා. එහෙම නැත්නම් මේ පය එහෙම වැදුනට ඒක විසිරලා යන්නේ නැහැ. ඒක ගුණ වෙලා අල්ලලා හිටලා තියෙන එක තියෙන ආපෝ ධාතුව නිසා කියලා එයින් තේරෙන්න පටන් අර ගන්නවා. එහෙම තේරෙන්න පටන් අර ගන්නකොට කියනවා ප්‍රධාන වශයෙන්ම රූප ධර්ම මෙනෙහි කරන්න කියලා. රූප ධර්ම වශයෙන් මුත් නෙවෙයි. ඒ තියෙන දේවල් මේ උණුසුම් ගතිය, මේ සීතල ගතිය, මේ කම්පන ගතිය, මේ චංචල ගතිය, මේ තද ගතිය, මෙලෙක් ගතිය කියලා දැනගන්න කියලා. ඒ දැනගන්නේ නම් වින්දනයේ හරහා තමයි. ඒක නමුත් ඒකට වැඩිය වේදනා ඒ කියන්නේ නාම නාම ධර්ම පැත්තට යනවා රූප ධර්ම කොටසෙම බල බල ඉන්නවනම් අන්තිමට තේරෙන පටන් අර ගන්නවා මේ සෑම රූප ධර්මයක්ම අපිට සම්බන්ධ වෙන්නේ වේදනාව නැති චෛතසිකයේ පහළ වුණාට පස්සේ. වේදනාවෙන් එහාට තමයි ඒක අපිට අපේ අත්දැකීමට අපේ මතකෙට අපිට සම්බන්ධ වෙන්නේ චේතනා වේදනා චෛතසිකයෙන් පස්සේ තමයි. ඒක විස්තර කරනවා සරුවචනාංශය ඔය මදුපිණ්ඩික වාගේ සූත්‍රවල කීපවලකම කායේච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස ප්‍රත්‍යා වේදනා. කායට පොළව හරි මොකක් හරි පොට්ටබ්බ ධාතුවක් වදින්න ඕන. වදිනකොට හිත නන්නත්තර වෙන්නේ නැතුව ඒකටම කාය විඥානයේ යෙදුනොත් අපිට ඒක ස්පර්ශය කියන එක වැටහෙනවා. ඒ ස්පර්ශය තමයි වේදනාවට ආසන්න කාරණා වෙන්නේ. වේදනාවත් එක්ම මේ ක්‍රියාවලිය බුදු වෙලා තියෙන කිසිම කෙලෙසයක් නැහැ. සම්පූර්ණ පිවිතුරු වේදනාවට එනවා. වේදනාවේදී තමයි අපි මේකට පාට දාන්නේ. කෙලස් දාන්නේ. අපේ අගයන් ආඩම්බරයන් දාන්නේ මේ වේදනාව හොඳයි, මේ වේදනාව නරකයි, මේක සුබයි අසුබයි කියලා. එතනින් එහාට චිත්ත પરම්පරාව කෙලසෙනවා. සරුවත්යන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ එතනින් නතර වෙනවා මිසක්කා දිත්තේ දිත් මුතේ මුත මත්තම් වේදනාව වේදනාවත් එන්න නතර කරන මිසක මේක වේවා මේක නොවේවා මේක සැප දුක කියන ආලවට්ටම් දෙවිලක් නැහැ එතනින් නතර කරනවා නමුත් භාවනා කරපු නැති නැත්නම් පුතත්ජන කෙනෙක් වෙනකොට ඒක වෙනකොටම ඒ පිළිබඳව වැලියු ජජ්මන්ට් එකක්. මේක හොඳයි නරකයි හරි වැරදි කියලා අර වේදනාව මතින් ප්‍රපංච කරන්න පටන් ගන්නවා. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ අර මේ මුළු ලෝකයක්ම තිබුණාට අපිට ගෝචර වෙන්නේ අපේ හැපෙන ටික විතරයි. ඒ හැපෙන ටිකෙන් එන වේදනාව තමයි අපි විතර්කණය කරන්නේ. හොඳ නරක ඊට පස්සේ තමයි ඒක ਵਿਚාරය කරන්නේ ඊට පස්සේ තමයි අපි මේ මතින් පළපුරුදු සංගතින් හොඳ නරක දාන්නේ ලෝකෙ කොච්චර දේවල් තිබුණත් අපිට අදාළ වෙන්නේ අපිට වේදනාව හා සම්බන්ධ වෙච්ච දේවල් විතරයි ඒක මෙනෙහි කරනකොට ඉස්සල්ලාම කියනවා පුළුවන් තරම් රූප ධර්ම රූප ධර්ම වශයෙන් මෙනෙහි කරගෙන යනකොට ඒක හොඳට පරිචයක් එනකොට අත්දැකීමක් එනකොට හිත يعني හොඳ සතියක් සමාධියක් තියෙනවනම් ඉදිරියට යන්න පුළුවන් එම නිසා ඒවා වේදනාව වශයෙන් නෙමෙයි අපි දකින්නේ නැත්නම් උනන්දු කරවන්නේ උණුසුම් ගති සිසිල් ගති කම්පන චංචල වශයෙන් තමයි. විඳීම් පැත්තට යන්න අපි දැන් සතිපට්ඨාන සූත්‍රය ගන්නකොට ඉස්සලම කායानुපස්සනාවේදී මේ රූප ධර්ම තමයි හොඳට මෙනේ ගන්න. වෙනුවට පස්සේ තමයි ඒක වේදනානුපස්සනාවට ඒ සතියේ සහ සමාධියේ දියුණු භාවයේ අනුව යන්න අරිනවා මිසක්කා යොමු කරවත් දෙන්න යන්නේ නැහැ. තල්ලු කරන්න යන්නේ තල්ලු කිරුවොත් કૃතිම වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි මේ ඇත්තට දකින්න දේ මෙනේ කරනවා නැත්නම් හිතින් හිතලා මෙනේ කරනවද යොමු කරනවද කියපු ගමන් මේක හිතලුවක්ද සත්‍යයක්ද කියලා නැත්නම් ප්‍රත්‍යක්ෂයක්ද කියලා හොයන්න අමාරුයි. ඒක පුළුවන් තරම් රූප මට්ටමේ පවත්නකොට ඒක පරීක්ෂා කර බැලීමේ ශක්තිය වැඩි. ඒක නිසා සක්මනේදී අත්දකින්නේ දේවල් ධාතු මනසිකාරය වශයෙන් තමයි දාන්නේ. වම් මේ මේ ඝනකම උණුසුම සිසිලස කම්පන චංචල ආදී වශයෙන් බලනවා මිසක් නෑ ඊට පස්සේ අහනවා කොහොමද මේක නාම රූප වශයෙන් නාම රූප වශයෙන් වෙන් කළ දක්වන්නේ කියලා. ඉතින් ඒක ඝනකම මෙලෙක්කමෙන් වෙන්කොට දැන ගැනීම තමයි නාම ධර්මයෙන් කරන්නේ විඥාණයෙන් කරන්නේ. ඒක ඉතින් හරි කියන්නේ ටිකක් ඇතුළට ගිහිල්ලා බැලුවොත් අපිට කවමදාකවත් අත්දැකීමක් ලබන්න බෑ වෙනස් જાති දෙකක ගැටීමක් ඇති උනේ නැත්තම්. වෙනත් જાතියක ගැටුණොත් විතරයි ඒ සිද්ධිය අපිට අදාළ වෙන්නේ. ඒක නිසා උණුසුමක් අපිට දැනෙන්න නම් සීතලක් එක්ක ගැටෙන්න ඕන. උණුසුම ඒ හා සමාන උණුසුමක් ගන්නවට අත්දැකීමක් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට කළු පාට දකින්න සුදු පරිසරයක් තියෙන්න ඕන. නැත්නම් කළු පාට පේන්නේ නැහැ. ඒ වගේම කම්පන බවක් අපිට වැටෙන්නේ චංචලකමක් එක්ක සාපේක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම බරගතියක් අපිට වැටෙන්නේ සාපේක්ෂව මෙලෙක් මේ බුරුල් ගතිය සෑහළු ගතියක් තියෙනවා. ඒ වගේ මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක ගැටීමක් තමයි සිද්ධ වෙන්නේ මෙතන. නමුත් මේකේ අපි අනිවාර්යයෙන්ම එක පැත්තකට ආදරය කරන එක පැත්තකට තරහ කරනවා. ගොරෝසු ගතියයි සියුම් ගතිය වැඩිචාම සියුම් ගතියට කැමති නම් ගොරෝසු ගතියට වෛර කරනවා. ඇතර මේ ධර්ම වල හොඳක් නරකක් අපිට පෙන්වන්න දෙන්න පණිවිඩය මොකක්වත් නැහැ. ඒකේ තියෙන්නේ ගොරෝසු ගතිය සහ සහැල්ලු ගතිය. නමුත් අපේ තියෙන අර ගෙනාපු ෘචි අරුචිකං සංඥා අගයන් ආඩම්බරයන් නිසා දැන් මේ වෙලාවේ අපිට සාමාන්‍යයෙන් සීතල පැත්තේ අපිට සීතල දෙයක් ගන්නොත් අපි ඒක තරහ වෙනවා. උණුසුම් දෙයක් ගන්නොත් කැමති වෙනවා. නමුත් අර ඉස්සල වෙලාවේදී සීතල දෙයක් ගැටුණයි කියලා කියන්නේ අත උණුසුම්කම තමයි ඒකෙන් කියන්නේ. ඒ සීතල දිශාවට අතේ උණුසුමක් තියෙනවා. උණුසුම් දෙයක් ගන්නවා කියලා කියන්නේ ඒ උණුසුම සාපේක්ෂව අතේ සීතලක් තියෙනවා. මේ දෙකේ ගැටීමේදී අපි පුදුම විදියට කාසියක් අරගෙන ලංකාවේ සතිය කාසියක් ගත්තා. එක පැත්තක රජිනිගේ මූණ තියෙනවා. අනික අය පොල් ගහන තියෙන්නේ. අපි කියන පොල් ගහ විතරක් මට දෙන්න කියලා මූණේ පයි කියනවා. ඉතින් කොරේ තහගේ මොන දිගටද කරන්න පුළුවන්. හැම අත්දැකීමකම මේ පැත්ත විතරයි මට ඕනේ අරක නම් එපයි. ඒ කියන්නේ මැරණකම් රණ්ඩු කරනවා. අපි දන්නේ මේ එකේම දෙපැත්ත කියලා. ඒ නිසා අපි යමකට කැමති වෙනවයි කියලා කියන්නේ තව මොකටද තියෙන තරහක් තමයි. මේක කවදාකවත් අපි පෙන්වන්න බෑ. ඒක द्वේතාවයට අහුවෙලා අපි ජීවත් වෙන්නේ හැම වෙලාවෙම හොඳ නරක දෙකේ, හරි වැරදි දෙකේ, සාධාරණ අසාධාරණ දෙකේ, ධාර්මික අධාර්මික දෙකේ අපි හරියට මේ ඉලක්ක ගන්න මේ පැත්ත වෙයන්, මේ පැත්ත නොවියන්. නමුත් ධර්මතාව වලට එහෙම ඊටයක් නැහැ. උණුසුමේ සිසිලසේ කියලා මේ එකක් කෙලසිලා එකක් සුදුසු මේව එකක් නැහැ. ඒ නිසා මේ ධාතු ගැන කතා කරනකොට බලන්න පටවි කිව්වහම තද ගතිය, යාලු ගතිය දෙකටම පටවි කියලා කියන්නේ. උණුසුමටයි සිසිලටයි දෙකටම තේජෝ කියලා කියනවා. බැකිරණ ගතියටයි පිටුකොණ ගතියටයි දෙකටම ආපෝ කියලා කියනවා. කම්පන ගතිය සහ ධර්ණ ගතිය දෙකටම වායෝ කියලා කියනවා. ඉතින් අපි මේක එක වෙලාවකට එක පැත්තකට ගරු කරනවා අනිත් පැත්ත එපයි කියනවා. එතකොට අපි හැම වෙලාවෙම එනේන එකත් එක ගැටෙනවා. කවදා හරි ඒක ධාතු වශයෙන් බannවයි කියලා කියන්නේ යම් ආකාරයකට අපි ගොරෝසුකමට කැමතිද ඒ ආ සමානව සියුම් දෙක දිහා බලනවා. යම් ආකාරයකට අපි තද දේ දිහා දකින්න දේ ආ සමානව මෙලෙක් දේ දිහාත් බලනවා. ඒ දෙක අතර ධාතු වශයෙන් බලනවා මිසක ධර්ම වශයෙන් බලනවා මිසක භාව වශයෙන් බලනවා මිසක ස්වභාව වශයෙන් බලනවා මිසක මෙන්න මේක අනිවාර්යයෙන්ම මේ තෝරන බේරන ගතිය පොඩ්ඩකට පැත්තකට කරනවා සත්‍ය මාර්ගයේ. ඉවසීම කියලා කියන්නේ ඕකට. උපේක්ෂාව කියලා කියන්නේ ඕකට. එසකට පේනවා මෙව්ව අපිට මේ මොනවද දෙන්නවක් කියන්න දෙන එකක් නෙවෙයි. ඒ එන එකට අපේ දක්වන ප්‍රතික්‍රියාව නිසා තමයි අපි මේ කළු සුදු හොඳ නරක කියලා ભેදයක් ඇති කරගෙන මේ හතර මහ භූතයත් එක්ක හැපි හැපි අපවත් චලකුසාංශ කියන්නේ මේ හතරමා භූතයෝ මෙච්චර ලස්සනට අපිට මුරගාලා මේක කියද්දී අපේ තියෙන ඔලොමලකම නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් හතරමාර භූත කියන උඹලා කොච්චර තොරන් ගියත් මගේ තේරුමක් නැහැ මම උඹට දෙන්නේ ඒක හැන්දෙමයි කියලා. අපි ඌට කියන්නේ මොකද්ද උඹ කොච්චර හොඳ හැන්දෙන් දුන්නම් මං නම් තෝරනවා තෝරනවා තෝරනවාමයි. කොච්චර වුණ පුතත් ජනගේ තියෙන රංග. ඒ ධාතු කියලා දැනගත්ත දවසේ ධාතු ධාතු වශයෙන් බලන්න ගියාම අපිට කිසි දෙයක ගැටෙන්න දෙයක් රුචි වෙන්න දෙයක් අරුචි වෙන්න දෙයක් නෑ අපිට හැකියාවක් තියෙනවා ඒකට ඇති හැටිය දකින්න මට මේක වේවා මේක නොවේවා කියන්නේ නැතුව ඇති හැටිය දකින්න ඒක තමයි උසස්ම තපස කන්ති පරමන් තපෝති ටිකා කියලා කියන්නේ ශාන්තිය නම් තපස වෙන්නේ මේ එකක් එක්කවත් ගැටෙන්න බෝක ඔය ඔය එකේ අපි අර ඉස්සරහට පේන මූණට අපි කැමැතිව අකමැති වුණාට ඒක අනිත් පැත්තට පොයි ඒක සම්පූර්ණ අනිත් පැත්තේ ඒක මෙහා පැත්තේ තියෙනවා. ඒක බලන්න අපිට ඉවසීමක් නැතිකම නිසා මේ යන්නේ හැම එකකින්ම අපි හිත අමනාපයක් හෝ ප්‍රසාදයක් ඇති කරගන්නවා. ඉතින් ඒක වෙන්නේ අර අපේ ජීව ශක්තිය හරියට නාස්ති වෙනවා. හරි ෆ්‍රික්ෂන් එකක්. හරියට ව්‍යාරන්ට් ආයකට යනවා, ගෙවෙනවා, කැපෙනවා. දෙකම බාරගත්ත දවසේ අපිට හරි පහසුවක් එනවා. ඒ දේවල් සිද්ධ වෙන්නේ ධර්මතාවයකට. ඒ දේවල් කෙරෙහි මනන මනින ශක්තිය මානෙ කියලා අපි කියන්නේ තණ්හා මාන දිට්ඨි කියලා කියන්නේ. මාන්නේ අපි ළඟ තියෙන තාක්කල් මෙවට අපි අගයන් ආඩම්බරයෙන් දෙනවා. දීපු ගමන් ඉඳලා අපිට ඒක නඩත්තු කරන්න වෙනවා, වග වෙන්න වෙනවා, අපි කියපු දේ සහතික කරන්න වෙනවා. ඊට පස්සේ අපි ඒකට දාස භාවයටපත් වෙනවා. ඒක දිහා විනිශ්චය කරන්න නැතුව වැලි ජජ්මන්ට් එක දෙන්න නැතුව ඊවැලි සස්පෙන්ඩඩ් ඇටෙන්ෂන් කිව්වා වගේ දේවල් දිහා එක මොහොතකට කඩාපනින්න නැතුවකට වෙන්න දෙන්න අරින්න පුළුවන් නම් ඕකෙන් අපිට ඉතුරු කරන ටෙන්ෂන් එකක් නැහැ. ඕකෙන් ඇති කරන ආතතියක් නැහැ අපිට. නිසා ධාතු මනසිකාරයට හිත දැම්මනම් නැත්නම් ඒ ආර්ට් එක අල්ලගත්තනම් අපිට එතන එතනම නිකන් මැෂින් එක හයි කරපු ප්‍රෙෂර් වැල් එකක් වගේ ප්‍රෙෂර් එක වැඩි වෙනකොටම ප්‍රෙෂර් රිලීස් කරත හැකියි. එහෙම නැත්නම් ටෙන්ෂන් එක බස්සන්න පුළුවන්. හරියට දැන් ඔය සිය කරපු මොකද මේ සතිය කියන එකෙන් කියන්නේ ඒකද එතකොට ඒ කියන්නේ දැන් අපි මොකක් කර දෙයක් අපිට දැනෙනකොට ඉතින් සිසිලසක් දැනනවනම් ඉතින් අපි ඒක සතියේදී ඒක ඒක දකිනවා අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන ප්‍රතික්‍රියාව කියන එක දෙකක් වෙනවා නේද ඒක එකක් දැනෙන එක අනිත් එක අපි කොහොමද බාරගන්නේ කියලා අපි හිතන ඒ ප්‍රතික්‍රියාව දිහා බලන්න පුරුදු කරන එකයි ඒක සතියේදී වෙන්නේ ඒ පැත්තෙමුත් කියන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යම ප්‍රතික්‍රියාවක් එළඹිය යුතුම නැහැ. නමුත් අපේ ස්වභාවය තමයි දෂ්ට කරන එක ප්‍රතික්‍රියා කරන එක. ඒ ප්‍රතික්‍රියා කෙරුවට පස්සේ ඇති වෙන දෙයට වැඩිය අපි ජස්ටිෆයි කරන්න හදන්නේ මේන්ටේන් කරන්න හදන්නේ අපේ ප්‍රතික්‍රියාව තමයි. අපි කියා උත්සාහ කරන මේක මම කළ යුතුයි මම කළ යුත්තක් මම කළා ඒක තමයි හරි කිය. ඒක ප්‍රශ්නේ මේක නම් ඒ ප්‍රතික්‍රියාව අපිට නතර කරන්න බෑ නේද? ඒ කියන්නේ දැන් අපි කොහොමද කියන්නේ සිසිලසක් දැන්නකොට ඒක සිසිලස නෙවෙයි කියලා? නෑ අපි කියන්නේ ප්‍රතික්‍රියාව නැතර කරන්න කියලා. අපි කරන්නේ ප්‍රතික්‍රියාවක් කියලා දන්න එක තමයි සතියෙන් කරලා දෙන්නේ. ප්‍රතික්‍රියාව කියලා පුළුවන්. හැබැයි ඒක සිසිලසක් නෙමෙයි කියන්න බෑ. නෑ සිසිලක් නෙමෙයි කියන්නේ සරුවචනසවත් කියන්නේ. සරුවචන කියනවා සිසිලසත් ලෝකේ තියෙන දෙයක්. උණුසුමක් තියෙන එකක්. ඒ සිසිලස සහ උණුසුම දෙකම බලගන්න පුළුවන් අපිට තියෙනවා අපිට හැකියාවක් තියෙනවා. ඒකට සිසිලස වේවා උණුසුම නොවේවා කියලා ගතියක් ඇති වෙන එකත් අපේ සිසිලස වගේම සත්‍යයක්. අපි ප්‍රතික්‍රියා කරන අපේ සත්‍යය. ඒ සත්‍යය දකින්න. අපි ප්‍රතික්‍රියා කරනවායි කියන්නේ. ඒක දන්නවනම් කියන්නේ අපි ප්‍රතික්‍රියා අපි මේ කරන්නේ ප්‍රතිචාරය නෙවෙයි ප්‍රතික්‍රියාව කියන එක දන්නවනම් අපිට ඒකෙන් පසු ප්‍රතිඵල අපිට කර්ම විපාක වෙන අපිට කලබල වෙන්න දෙයක් නැහැ මේක අපි බෙදාගෙන කාපු දෙයක් තියෙන අපිට ප්‍රතිචාරය හොඳ දෙයක් ප්‍රතික්‍රියාව නරක දෙයක්. නමුත් අපි දැන් ඉන්නේ ප්‍රතික්‍රියාවක නෙවෙයි කියලා කාටවත් කියන්න බෑ. සතියෙන් කරන්න ප්‍රතික්‍රියාවක ඉන්න බවට අපි එන්ලයිටන් කරනවා. අපි ඒකට කියලා දෙනවා. දැන් අපි ඉන්නේ ප්‍රතික්‍රියාවක. අපි ඉන්නේ අවිශ්චිච්ච ගතියක. ඒකේ ඉන්න තාක්කල් අපිට සත්‍ය දකින්න බෑ. අපි දකින දේ නෙමෙයි අපි දකින්නේ අපි දක්වන ප්‍රතික්‍රියාව තමයි බොහොම වර්ණවත්ව සමීපව උත්සන්න වාසනව අපිට පේන්නේ. යම් ඕක කරන්න පුළුවන් මේ භාවනා කරන වෙලාවට පුළුවන්. අනිත් වෙලාවෙ කොහොමද ඕක කරන්නේ? භාවනා කරන වෙලාවේදී භාවනා කරන වෙලාවෙදිත් කරන්න පුළුවන් නම් මම සතුටු වෙනවා. මොකද මේකට ඕනේ කරලා තියෙන්නේ අපිට පෙන්ලා දෙන්න මේ ස්වභාවය එක චිත්තක්ෂණයට හරි පෙන්ලා දුන්නොත් ඒකෙන් යම් කිසි විදියකට අපිට පේන්න පටන් අර ගන්නවා මේ ලෝකයේ උණුසුම සිසිලත අප කෙරේ දඬුවම් දීමේ අදහස කියනව නෙවෙයි. ඒක දඬුවමක් කරගන්න ප්‍රතික්‍රියා මාර්ගය. ඒ උණුසුම සිසිලසේ පණිවිඩයක් නැහැ. අපි ඒක පණිවිඩයක් බාටපත් කරන මම කාලකන්ණියෙක් කරගෙන මේක මට වද දෙනවා කියලා කියන්නේ උණුසුමේ සිසිලසේ ඇට්‍රිබියුෂන් යන්නේ අපි දක්වන ප්‍රතික්‍රියාව එකක් කියලා දැනගත්තාම මේ අහක යන එකක් ඔඩොක්කේ දාන කනවා කනවා කිව්වට පස්සේ තේනවා කවුරුත් අපිට වද දෙනව නෙවෙයි අපි ස්වභාව ධර්මයෙන් ධාතු මනසිකාරයේ වදයක් පමුණවා ගන්නවා කියලා. ඒක එක චිත්තක්ෂණයක් දැක්කොත් ඇති කියලා කියනවා. ඒ කියන්නේ මේ හොඳට මේ වගේ ඝන වහල ආකාශය වැහිලා තියෙන වෙලාවක අපිට කොතනකින් හරි පෙන්වන්න පුළුවන් නම් මේක අන්ධකාර වුණාට සූර්යාගේ වෙනසක් වෙලා නැහැ. මේ වලාකුළු තීමිත පටලෙන් එහා පැත්තේ සූර්යයා බබලනවා කියලා පෙන්වන්න පුළුවන් නම් එයා දන්නවා මේ ගැන තිබුණාට මේ වෙලාවේ සූර්යයාට බාධාවක් වෙලා නැහැ. අපිට මොහොතකට පෙන්වන්න ඕනේ මේ බලාකුළු වලින් එහා පැත්තේ සූර්යයා පුරුදු විදිහට ඉන්නවයි කියන එක. දැන් මෙහෙම ඉනකොට අපිට වෙන්නේ දැන් සූර්යයා නැති වෙලා වගේ කියලා අපිට හිතෙනවා. එහෙම එකක් නැහැ. නිසා ධාතුන්ගේ භාව, සාතුන්ගේ ස්වභාව, ධාතුන්ගේ ගති අපි එවුවට ආගයකට දුන්නත් නැතත් වෙනස් වෙන්නේ ඒ වගේම ඒ කිසි දෙයකට එල්ල වෙලක් නැහැ. කාටවත් වදයක් දෙන්න අර මේ ධාතුන්ගේ එහෙම දෙයක් නැහැ. අපි විහිං ඒකට කඩා බැනීම නිසා අපි අතපය තුවාල කරගන්න. කඩා නොපෙන ඉඳීමේ හැකියාවක් තියෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ සාධාරණෝ කියලා දෙන්නේ. ඒ ධාතුන් කෙරෙහි ප්‍රතික්‍රියා නොකර ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒක තමයි යෝගාවචරය කියලා කියන්නේ. ප්‍රතික්‍රියාවේ ඉඳලා ප්‍රතිචාරය දක්වා වෙනස් වෙනවා. ප්‍රතිචාරය කියන්නේ ජීවියාගේ ලක්ෂණ. ප්‍රතික්‍රියාව කියලා කියන්නේ තණ්හාමාන දිට්ඨි ලෝභ දෝෂ මොහ තුනේ ලකුණ. අන්න ඒක මේක කවුරු කරපු දෙයක් නෙවෙයි තමන්ම කරගන්න එකක් කියලා පෙන්ලා දෙන එකයි සරුවචනංශ මේ විපස්සනාවෙන් කරන්නේ. අපි හිතන්නේ මේ අපිට මේ අවිල්ලා තියෙන ව්‍යසනය දුක කවුරු හරි කරපු දෙයක් කියලා. එතකොට අපි ඒ පුද්ගලයා හොයන් කියලා වෛර බඳිනවා නඩු කියනවා ඇපිල් යනවා নানা ප්‍රදේවල් කරනවා. ඒත් අද්දුම ගාන මේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨියවත් තියෙනවනම් මේ ඉතින් මේ ගස්කල් වලට නෑ වෙන්නේ මේවා ඉතින් වෙන්න ඕනේ සවිචා චේතනික මනසකටනේ ඒකට එන්නේ හේතුඵල ධර්මයක් එහෙම නැතුව මේ අපාය පොතේ කවුරු ළම ලියන ඉඳලා අපි අපායට යොමු කරනව නෙවෙයි එතකොට අපිට අනික් මිනිස්සුන්ගෙදී ඒගොල්ලොත් හේතුඵල ධර්ම ඒගොල්ලොත් දුකටපත් වෙනවා මාත් දුකටපත් වෙනවා අපි ඒ නිසා මේ මගෙන් පරිබාහිර වූ හේතු හොයන්න යන්නේ නැහැ දහසමනස්කාරය ඇතුළත හේත් නමලා කියනවා සිද්ධියක් සිද්ධ වෙන්නේ කම්මජ චිත්තජ උතුජ ආහාරද කියන හේතු හතරෙන් ඉතින් මේ වෙලාවේදී නරක දෙයක් අපිට සිද්ධ වෙනවා නම් ඉතින් අපිට හිතා ගන්න පුළුවන් ඒ ඍතු කෝපයක්, කර්ම දෝෂයක් කියලා ඒක බලන් හදනවා මිසක් අය ඒක ක්‍රියාත්මක කරන අලුගෝසුවත් එක තරහ වෙලා වැඩන්නේ. සද්ද ස්වභාවයෙන් අසනීපයක් වුණොත් කියනකොට ඒක අපිට බලන්න පුළුවන් ඒක ධාතු කෝපයක් කියමුකෝ සෙම් වාපිත්‍යම් කිපිලා. ධාතු මනසිකාරේ ක්‍රියා කිරීම මේක අසනීපයක් වෙන්න එපායි කියන එක ඒ අපි හදාගත්ත දෙයක්. ඒ කියන්නේ මම ඉන්න නිසායි අපි එකට වෙන්න හදන්නේ. දැන් අහුවටලා ගලක් රත් වුණාට අපි ගලට උණ මලින්න හදන දෙයක්වත් පැන්ඩෝල් පොවන්න යන්නේ නැහැ. අපිට වුණොත් තමයි අපි ඒක ගණන් අරගන්නේ. එච්චරයි. ඒක නිසා මේක ඇති කරගත්තට පස්සේ ඉතින් අපි එකකින් පටන් ගත්තට පස්සේ ඉතින් පටලයි පටලයි පටලයි පටලයි දිගට යනවා. මොකද අපි දිගටම ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියාවට තමයි යන්නේ. ඒක සරුවඥාන්ස පෙන්නන උම්මාදයක් විදියට පිස්සුවක් විදියට නැත්නම් හීනෙක මේ ජීවත් වෙන්නේ ඇත්ත ගැරලා බැලුවොත් ඇත්තට මේ ධාතුවෙන් එන ගුණය දරන්න පුළුවන්කම කොත් අපිට තියෙනවා. දරුවා නම් එතරම් නඩුවත් ඉවරයි විනිශ්චය ඉවරයි. අපි එහෙම නෙවෙයි හිතන්නේ මේක හේතුව අසවල. අසවල දේ. ඉතින් ඊට පස්සේ අපිට ඒකත් එක්ක තරහක් එනවා නරක දෙයක් නෑ. හොඳ දෙයක් නම් ඉතින් මනාපයක් එනවා. ඒක සේරම අපි විහිං ඇති කරගන්න දේවල්. ඒ නිසා ජීවිතේ මල් විහිම්පල්. දැන් සාමාන්‍ය කෙනෙකුට නම් එහෙම කිව්වට හරියන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ නෑ නෑ අපිට මල්මයි ඕන කරන්න කියලා. නමුත් භාවනා කරන එක නා දැනගන්නවා මේ තියෙන දේවල් දාගෙන අනාගෙන අපි දෙයියන්ටත් බනිනවා, ආණ්ඩුවටත් බනිනවා, ඍතුවටත් බනිනවා. ඉතින් අන්තිමට ඔළුව අවුල් වෙන එක විතරයි වෙන්නේ. බුදුරජාණන් ශ්‍රී කිනා කිසියම් දෙයක් නෑ. උඹ උඹේම දේවල් මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක වෙච්ච හේතුඵල ධර්මයේ හොයනකොට දේවල් වලට ප්‍රතික්‍රියා කරන වෙනුවට ධර්මතාවයක් අවබෝධ කරගන්න. සතියෙන් තමයි මේ විදිහට අර ඇති හැටිය දැකීම එහෙම නැත්නම් දෙයකට ප්‍රතික්‍රියා විරහිතව බැලීම choiceless awareness කියන එක නැත්නම් evenly suspended attention කියලා දැම්මට පස්සේ අපි ඒක දිහා බලන්නේ පරිේශනාගාරයක විද්‍යාඥයෙක් පරිේශනයක් කරනවා වගේ. මට හොඳ නරක හරි වැරදි කියන දේවල් පරිබාහිර කරලා. හැබැයි එතකොට ඒකේ මේ සිලිලාරේ රසවත් ගතිය නැති වෙනවා. අන්න ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ මං හිතන්නේ. අපිට ඕන කරලා තියෙන්නේ මේකෙන් මේ මගේ මගේ මමයට ලකුණු ටිකක් වැටෙන්න ඕන. මමයා ජස්ටිෆයි වෙන්න ඕන. අර සතියට ගියාට පස්සේ ඒ ජස්ටිෆිකේෂන් එක නැතු වෙනවා. සම්මාදිට්ඨිය මගරාජ බ්‍රහ්මණයන් දේශනා කළ ශුද්ධතාවය දකින්න කියලා සියලු ලෝක ධර්මයන් රූප ධර්මයන්ගේ නාම ධර්මයන් වශයෙන් ඒ ශුන්‍යතාවය කියන්නේ කිසිම දෙයක් නැතිව දකින්න ඔය ඒකෙදි කියන්නේ ශූන්‍යයි කියලා කියන්නේ සක්කාය දිට්ඨියෙන් ශූන්‍යයි ආත්ම දහසෙන් ශූන්‍යයි මේ දේවල් නිකන් මේ සාමාන්‍ය යන පෙරහැරක් වගේ ධර්මතා වගේක් යනවා ඒක මේ හොඳ නරක හරි වැරදි කියලා අපි එකට පැටෙව්වොත් තමයි අපි එකට වග වෙන්න ඕනේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නිකන් ආත්ම භාවයෙන් ශූන්‍ය බවක් සක්කාය දිට්ඨියෙන් ශූන්‍ය බවත් මම කියන දේෙන් ශූන්‍ය බවත් දැක්කට පස්සේ ඒ දේවල් ඒක වුණාට අපිට මගේ නෙවෙයි නැත්තම් ඇස් තිබුණට අන්ධෙක් වගේ ඔය බලන්න ඉන්න පුළුවන් කමක් එනවා. කන් තිබුණට බීරෙක් වගේ බලන්න ඉන්න පුළුවන් කමක් එනවා. එතකොට අපි ඒකත් එක්ක පටලව ගන්න අපි අර පුංචි ළමා කතාවක් නේ තියෙන්නේ අර මේ හිවලෙක් කරන්නේ මේ පාරයිනේ මේ කොල්ල බබෙක් තියලා යනවා. ඉතින් හාවෙක් සෙල්ලම් කර කර ඇවිල්ලි වලලා ඒ කෝල්ල බබගේ ගහනවා අතට එන්න බබා සෙල්ලම් කරන්නේ. ගහනකොට අල්ලනවා. ඉතින් ඊට පස්සේ යා කරන්නේ අනික් අතින් ගන්න. කකුලෙන් ගන්න. අනික් කකුලෙන් ගාලා අන්තිම ඔළුවේ මුත් ගන්නවා. ඒකට හිවලාවිලා කනවා. පාරයින් ජීුණු කොල්ල බබා මුකුටද ගිහිල්ලා ගහන්නේ. ගැහුවට පස්සේ මොකටද කොල්ල බබා අපිට පෙන්නයි ගියක බෑ. එහෙමනම් ඔන්න ආනිකරම සාධාරණයි. ඒ කියන්නේ අපි වැටිච්ච එක සාද. දැන් මේක වෙලා තියෙන එක නෙවෙයි. කොහෙදෝ තියෙන එකට ගහගෙන අපි දැන් මේ ඉලෙක්ට්‍රිෆයි කරලා තියෙනවා. ඕකට ඇඟිල්ල ගහලා ඉවරලා කෑ ගහලා වැඩක් තියෙනවා. උද ඒකට නෑනේ ආත්මයක් මේ ඇඟිල්ල ගහන එකලා සිංහලෙද්ද බෞද්ධෙද්ද ගෑණියද්ද පිළිමද ගැව්වොත් ඉවරයි. එච්චරයි. ගහන සිටපු ඉවරයි. නිසා ප්‍රතික්‍රියාවෙන් තමයි මේ මේ අපි ඇති කරගන්නේ කියන එක නැත්තම් මේ කොහොමද කියන්නේ මේ මාළු බිල්ල මාළු බිලිකොක්ක තියෙන්නේ. ඒ බිලිකොක්ක තියෙන්නේ මොන හරි දෙයක් වටනොත් ඇමිනෙන ස්වරූපෙනේ. මේ පැත්තට තැමිනවා මේ පැත්තට තැමිනවා මෙහෙට තැමිනවා. මේක කෙලින් වුණාට පස්සේ ඉදිකටක් වගේ එකෙන් මාළු පිළිබඳ බෑ. ඉදිකටේ මාළු පිළිබඳ බෑ. මොකද ඒක මාළුව කෑවත් ගලවල දාන්නේ පුතේ කියන්නේ මේ හැකිල්ල මේ සංයෝජන ධර්ම ඍජු කරන්නේ. එතකොට ඒක ඇනුණත් පැටලුවත් මොන වුණත් කවදාකවත් ඒක මේ දෙක පැටලව ගන්න ගතියක් නැහැ. ඉතින් අර බක්න කතාවක් කියනවා මේ මිනිසෙක් හිටියලු පාරායිනේ හතරම ප්‍රසිද්ධ නගරයක පාරායිනේ තියෙන මාළු වතුරකඩකට බිල්ලක් දාගෙන මිනිහා බලාගෙන ඉන්නවලු. ගාණක් නැතුව බලාගෙන ඉන්නේ මිනිස්සු බැලුවල මලක එකක්වත් මාළුවෙක් කවදාකවත් හම්බෙන්නේ නැහැ. ඒකට මිනිහා මේක දාගෙන උස්සලා බලනකොට අගට ඉදිකටක් ලුකට ගහලා තියෙනවා. බිලිකොක්ක් නෙවෙයි. ඉතින් මිනිස්සු ගිල කදාලා බලන මිනිස්සු උඹ මොකද්ද කරන්නේ? මාළු ඕනනම් ඔකට බිලිකොක්ක් දාපන් කියලා. අරුත මේ මූණ දේවල් වල සීරියස් ආය අරක දාගෙන බලාගෙන ඉන්නවානේ. ඉතින් මේ මිනිස්සු ඒසොල් මොකක් හරි මේකේ මම දන්නේ නැති එකක් ඇද්ද දන්නේ නැහැ කියලා ගිහිල්ලා ආර්ති මහත්තයට කිව්වා. ආර්ති මහත්තයා ඇවිල්ලා කිව්වලු දැන් තමුසේලා මිනිස්සුකුත් කිව්වනේ වගේ ආසාව තියෙන මාළුවෙක් අල්ලන්න නම් පොඩි කරුණා කරලා බීඩියක් දාන්න කියලා. එහෙනම් මෙහෙම බල්ලුල අරක බලලා මාළුවෙක් නැනේ. මේ බලාගෙන ඉන්නවා. ආරච්චි මාත්‍යා බල්ලෝ කියලා කොරළේ මාත්‍යාට කිව්වා. කොරළේ මාත්‍යාත් ඇවිල්ලා ඉතින් බොහොම වැදගත් තාලට කතා කරලා කියලා තියෙනවා. මේ අතන අනිත් මිනිස්සුත් මහලු අල්ලන ඒ කට්ටිය මහලු බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ නිසා බිලියක් දානවත් බිලියක් දාන්නේ කියලා. ඊට දිසාපතිට ගියා. දිසාපතිත් ආවලු. ඊට ඔක්කොමලා දිසාපතිලා ඇවිල්ලා බලුවාට පස්සේ මිනිහා සීරියස් අරක දාගෙනම ඉන්නවලු. ඊට පස්සේ ගිහලා රජුරණ කිව්වා. රජුරෝගේ වල වෙන මොකක් හරි කියලා පෙරහැරක් ලැහැති කරා. ලැහැති කරගෙන පෙරහැර පෙරවෙයි කියලා තෙන්න ගිහලා රජුරෝ බැහැලා වෙලා රතු කරලා මේ මොකද කරන්නේ කියලා. මේ මොන දිහා බැලුවා ඊට පස්සේ මිනිහා වරින් වර අරන් අර බලනවලු. ඊටස්කොලු ඔක මේ බිලිකොක්කක් දානවා. ඔය ඉදි කට්ටට අහුවෙන්නේ නැහැ. ඊට පස්සේ කොළු මම මේ මාළු නෙවෙයි මම මේ රජ කෙනෙක් බාණ්ඩ හිටියේ. බිල්ලට අහු වෙනනම් අහු වෙන හිනිකඳ ගහන මාළුවේ. ඒ කෙලින් කරලා දැම්මොත් ওই පොඩි දෙයක් අහු වෙන්නේ අහු වෙන අන්තිම. ඒකදී මතක තියාගන්නට මේක කියන්නේ කායික වේදනාවද දැනෙන්නේ නැත්නම් පොළව පෑගෙනකොට දැනෙන ඝනකම සීසුතකමද කියන වචනේ ක්වොලිෆයි කරන්න ඕනේ. දැනෙන්නේ වේදනාවක්ද? කියන්නේ කායික වේදනාවක්. කායික වේදනාවක් නෑ. හොඳයි කායික වේදනාව කියන එක තව පොඩ්ඩක් ඩිෆයින් කරන්න. එතකොට මට ප්‍රශ්නේ තේරෙනවා. කකුල වේදනාව. කකුලේ මස් පිඩුවල වේදනාව. ඔය ඒක සක්මණේදී විතරක් නෙවෙයි ඕන වෙලාවක එන්න පුළුවන්. පරියන්කෙදිත් එන්න පුළුවන්. ඔය එතකොට අපිට ප්‍රශ්නේ කරන්න වෙන්නේ පරියන්කේදී හෝ සක්මනේදී හෝ වේදනාවක් ආවොත් ඒක මේ මොකද වේදනානුපස්සන වශයෙන් මෙනෙහි කරනවද කියන එක ප්‍රශ්න තියෙනවා. මම පටලවා ගත්තේ විඳීම කියන ප්‍රශ්නේ වේදනාව කියන වචන දෙක වාර්තගන්නලා නැති නිසා. ඒ වේදනා ප්‍රශ්නේදී මේ මොකද්ද විශේෂ විපස්සනා භාවනා කරනකොට ඒක උපක්‍රමයක් තියෙනවා. සමත භාවනා කරනකොට උපක්‍රමයක් තියෙනවා. අපි මෙතෙන්දි ගන්න විපස්සනා ක්‍රමය. විපස්සනා ක්‍රමේදී අපි පරියන්කේ හෝ වේවා සක්මන් හෝ වේවා අපිට මූල කර්මස්ථානයක් තියෙනවානේ මේ වේදනාවෙන් පරිබාහිර වූ මොකද වේදනාව නාම ධර්මයක් අපි කර්මස්ථාන ගන්නේ රූප ධර්මයක් ඒකට සක්මනේදී නම් කර්මස්ථානේ වෙන්නේ දකුණු පාය වම් පාය දකුණු පාය වම් පාය ඒක දකුණු පාය තියෙනකොටත් විඳීම් වගේක් තියෙනවනේ උණුසුම් ගති කම්පන ගති චංචල ගති කියලා ඒක බල බලා ඉන්නකොට ඔන්න අර වේදනාව මතුවෙනවා මතුණාට පස්සේ අවස්ථා තුනකින් විස්තර කරත හැකියි. එකක් තමයි එහෙම ඇවිදිනකින් ගන්න විඳීම් පවතිද්දිත් මේ වේදනාව තියෙන්න ඇති. නමුත් එයා ප්‍රබල වෙනකන් අපිට ඒක බාධාවක් උනේ නැහැ. ඒ නිසා පයෙන් ලැබෙන වින්දන එක මට්ටමක තියෙද්දි මේ වේදනාව කොහරි ඉඳලා තියෙනවා. හැබැයි අපිට ප්‍රශ්නයක් නෑ මොකද මේක හොඳට තේරෙනවා මේක හිතියේ නෑ. නමුත් මේ වේදනාව දුක් වේදනා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් නගිනවා. නැගලා මේ උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති කියන විදීම හා සමසම වෙනකොට අපිට අභියෝගයක් වෙනවා. ඊට පස්සේ මේක අභියෝගයේ ඉක්මවල යනවා මේ පයේ දැනෙන වේදනාව විඳීම වලට වැඩිය දුක් වේදනාව ප්‍රකට වෙනවා. එතකොට අපිට කතා හැකි පයෙන් ලැබෙන විඳීම වලට අඩු වේදනාවක් කියලා එකක් තියෙනවා. සම වේදනාවක් කියලා එකක් තියෙනවා. ප්‍රකට වේදනාවක් කියලා එකක් තියෙනවා. මම මේ වේදනාව විඳීම කියන වචන දෙක දැම්මට පස්සේ පටලවෙයි. ඒත් මම කියනවා ඉවසිල්ලෙන් අහගන්නයි කියලා. ඉතින් එහෙම වෙනකොට කියනවා මේ ප්‍රශ්නේ මතුවෙන්නේ පයෙන් ලැබෙන විඳීම වලට අඩු වේදනාව තියේදී නෙමෙයි ප්‍රශ්නේ මතුවෙන්නේ අපිට. සම හෝ ප්‍රකට වෙච්ච වෙලාවේ. සම වෙච්ච වෙලාවේදී නම් කියනවා පයෙන් ලැබෙන විඳීමම මෙනෙහි කරන්න කියලා. මේකට තන දෙන්න එපයි කියලා. දුන්නොත් මෙයා ලොකු වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම නෙවෙයි. විඳීමුත් තියෙනවත් වෙන්න පුළුවන් නොතිබෙනත් පුළුවන් වේදනාව ඉහළ නැගලා. අන්න එහෙම වෙනකොට අපිට වෙන කරන්න දෙයක් නෑ අපේ අවධානය ඉබේම අරකට යනවා. ඒ කියන්නේ අපේ ජීවිත ආශාව නිසා ඩිෆෙන්සිව් සිස්ටම් එකට කියන බොඩි නොලෙජ් කියලා කියනවා. අතෙන්ද යනවා. එතකොට අපිට වුමනා තිබුණත් අර පයේ විඳින් බඳින්න බෑ දැන්. මේ වේදනාව තියෙනවා. එතකොට මේක සඳහා අපි කොහොමද විපස්සනාය සකස් වෙන්නේ? අපේ අවධානය දැන් පතුලේ තියන්න බෑ. මොකද මේ වේදනාව පතුලේ නෙවෙයි තියෙන්නේ. ඒ නිසා අපිට පතුලේ තියෙන අවධානය වේදනාව තියෙන තැනට ගන්න වෙනවා. අපි කියමු දකුණු දන හිසේ කියලා. එතකොට අපිට පුළුවන් අර භාවනා කරගෙන ඉන්නකොට තිබුණ හැපෙන තන වශයෙන් තිබුණ පාදේ නෙමෙයි අපි හිත තියන්නේ දකුණු කියලා. ඊට පස්සේ මේ වේදනාවේ ස්වරූපය අපිට බලන්න පුළුවන් මේක පුච්චනවා වගේ එකක්ද, කපනවා වගේද, මිරිකනවා වගේද මොන විදිහට දෙන්නේ කියලා ඒකේ ස්වභාව ලක්ෂණ බලන්න පුළුවන්. දැන් ඒකට සක්මන නෙමෙයි ප්‍රධාන වෙලා තියෙන්නේ වේදනාව ප්‍රධාන වෙලා තියෙන්නේ. එතකොට යෝගාවචරයක් නම් සතිය හොඳට දියුණු කරන සතිය ඒක විපස්සනා හොඳ නම් එයාට කියනවා දැනුත් ඉන්න විපස්සනාම තමයි. මේ සතියත් සතියම තමයි. හැබැයි අර පටන් අරගත්ත රූප ධර්මයක් නෙවෙයි දැන් අපි අදහන්නේ. අපිට වැටෙන්නේ දැන් නාම ධර්මයක්. ඒක නිසා මේකටත් ද්වේෂය පහළ වුණොත් පරාදයි. මේක නොවේවා මේක මකන්න ඕන කියන ද්වේෂය පහළ වුණොත් මේක බලන්න බෑ මොකද බලන්නේ මේක උඹ නොදකින් කියන හැඟීමයි ඒ නිසා වේදනාව මෙනෙහි කරන්න නම් සාධාරණව කියන්නේ විපස්සනා විතර මේකත් එක්කම මේකට තියෙන ද්වේෂය දකින්න යෝගාවචරය උනන්දු වෙන්න ඕන වේදනාවක් එනකොට එන්නේ ඒක නොදකින් නොපතන් නොදෝමකින් කියන හැඟීමක් යට තියෙනවා මේක තියෙන තාක්කල් මෙනෙහි කිරීම යන්නේ නැහැ කියනවා හිතෙන්නේ දැන් පය ඒවට එහෙම නොදකින්න පතන්නේ ඒව මධ්‍යස්ථ වේදීන්නේ. ඒ නිසා මේක බලනකොට විශේෂයෙන් කියනවා වේදනාව තියෙන හිත තියන්න ඒකල වේදනාව මෙනෙහි කරන ගමන් සැලකිලිමත් වෙන්න කියනවා. මේක කෙරේ ඇත්තා වූ ද්වේෂයක් ඇතිව වැඩ ගන්නවා. අනුසේ මට්ටමේ. අන්න ඒක දැකගත්ත දවසේ හොඳට තේරෙන පටන් ගන්නවා මේ වේදනාව අපිට යට කරගන්න බැරි අපි මෙතෙක් කල ද්වේෂානුසය අමතක කරලා මේකත් එක්ක හැප්පෙන්න යනකොට ප්‍රතික්‍රියාවක් යන්නේ ද්වේෂෙන් ද්වේෂයෙන් වැහිච්ච හිතකින් අපි මෙනෙහි කරන්නේ. නිසා මෙතන දෙතෑවර මෙනෙහි කිරීමක් ඕනේ. එකක් තමයි අනුසේ වශයෙන් වැඩ කරන ද්වේෂය. දෙක තමයි වේදනාවේ කපන පුච්චන මිරිකන අරින තත්ත්වය. ඒ නිසා අර සාමාන්‍ය පාය සක්මන් කරනට වැඩිය මේ විවිධාංගීකරණය වෙච්ච සත්‍යයක් ඕනේ මෙතෙන්ට. එහෙම නැත්නම් අපිට මේ අනුසය දැක ගන්න බැරි වෙනවා. අනුසය දැක ගන්න බැරි වුණොත් හුඟක් වෙලාවට අපිට මේ වේදනාවේ මුලැමැදාග ඉවසිල්ලෙන් සාවධානව බලා ගන්න බැරි වෙනවා අපේ හිතේ ටෙන්ෂන් එකක් නැගිනවා. ඒ ටෙන්ෂන් එක එන්නේ ආතතිය එන්නේ අර අනුසය කෙලෙස නිසා. කෙන්ද කෙන්ද දැනෙන ඒ වේදනාව ඒක තාලයක් වශයෙන් Tamanට තේරෙන මෙන්න මෙහෙම තමයි වෙන්නේ මෙහෙම තමයි වෙන්නේ ඒක ඒක දිහා කිසිම මේ ද්වේෂයකින් තොරව ද්වේෂයකින් තොරව ඒක කලාවකට බලාගෙන ඉන්නකොට මම කියන්නේ එතකොට වේදනාව තියෙන මේ මට්ටමේ කියලා. විඳීම් වලට යට මට්ටමේ වේදනාවක් තියෙනවා. ඒක දරිය හැකි. එතකොට ඒක විපස්සනාට අහු වෙනවා. එතකොට නාම වශයෙන් එක දකින්න පුළුවන්. ඔය ඒක ඇත්තටම ඒක දකින්න එතකොට තියෙන්නේ මේ පොළවේ හැප්පෙන උණුසුම් සිතිල් ගති කම්පන චන්තර ගති පටවි ධාතු ආදී ධාතු මනසකාරය සිද්ධ වෙන්නේ මේක මත වෙන්නේ ඒ වගේ පේන රූප ධර්මක හේතුවක් නිසා නෙවෙයි ඒක පේන්නේ වේදනාව වශයෙන්. නමුත් මේ වේදනාව දරාගෙන වේදනාව තියෙද්දි අපිට මූල කර්මත්තාන්ට යන්න ඉඩ තියෙනවා. වරින් වර මෙයා එනවා යනවා. එහෙමනම් වේදනාව නැතිව සක්මන් බලනකට වැඩිය දක්ෂකමක් තියෙන්න ඕනේ වේදනාව තියෙද්දි සක්මන බලන්න. හැබැයි මේ කියන්නේ වේදනාව සාමාන්‍ය විදීම වලට වැඩිය පල්ලෙහා මට්ටමක තියෙන අභියෝගශීලී නැති එකක්. මේක අනිවාර්යයෙන්ම යෝගාවචරයට පරියන්කෙත් එනවා. සක්මනෙත් එනවා. එදින්දා වැඩ කරනකොටත් එනවා. වැඩ කරනකොට යම් කිසි කෙනෙක් ගාම හැඟීමක් තියෙනවා නම් එන හැම වේදනාවක්ම මෙනේ කළ යුතුයි, එන හැම සද්දයක්ම මෙනේ කළ යුතුයි, හැම හිතිවිලක්ම මෙනේ කළ යුතුයි කියලා එයා කරන්නේ ඒක බාධාවක් නොවුනත් මෙනේ කරන්න යෑමෙන් බාධාවක් ඇති කරගන්න. මෙතන මෙනේ කරන්න ඕනේ දැකින්න අරින්න පුළුවන්. මෙනේ කරන්නේ වම දකුණ. මේක පේන්න අරින්න පුළුවන්. ඉතින් අර සමහර ඉන්නවා විපස්සනා කරනකොට එන හැම වේදනාවක්ම මෙනෙහි කළ යුතුයි හැම සද්දයක්ම මෙනෙහි කළ යුතුයි හැම හිතවිල්ල මේ මේ හිතවිල්ලක්ම මෙනෙහි කළේ කියලා නෑ. දැරිය හැකිනම් මේ වේදනා හිතවිලි සද්ද දැරිය හැකිනම් අපි මෙනෙහි කරන්නේ මූල කර්මත්තාන. ඒක මූලාස්මරණය මෙනෙහි කරනවා මේක පේනවා. අමතර ලාභයකට ගන්න. මේකට හැබැයි අතනින් ගලවලා මෙතෙන්ද හිත යොදවන්න ඕනකමක් නැත්තේ. ඒක මේ මේ මේ විදිහට හරියට මේ මහසි භාවනා ක්‍රමේදී ඒ ස්වාමීන් වහන්සේලා උපදේශ පන්ති දෙනවා වේදනාව පිළිබඳව ප්‍රශ්නේ හරියට ඇහුනොත් තමයි උත්තරේ කියලා දෙන්නේ. ප්‍රශ්නේ කියන්නේ නම් මම ආනාපාන කර කර ඉන්නකොට මම ඉන්න බවට දැනීමක් තියෙනවා මට. දැනෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ආනාපාන දිගේ යන්න පුළුවන්. සමහරලාට යනකොට සද්ද එන උකුරුල කෑ ගහනවා, පලාගිරා සද්ද එනවා. ඒක ආනාපානට තර්ජනය කරන්නේ නැහැ. ඒක ඒක ඇහෙන්නදරලා අහනවයි ඇහෙනවයි දෙකේ වෙනස දැනගන්න ඕනේ. බලනවා සහ පේනවා කියන එක වෙනස දැනගන්න ඕන. ඔය වේදනාව කියන එකේ අමාරු වියේ විඤ්ඤාමණය අකර්මක සකර්මක ભેදෙට දාන්න අමාරුයි. එහෙම දැනගත්තොත් ඇහෙන සද්ද වලින් කාදාකත් වෙට ප්‍රශ්නයක් නැහැ. අහන්න ගියොත් තමයි අවධානය කැඩෙන්නේ. පේන රූප වලින් කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ. බලන්න ගියොත් තමයි කෙලෙස් උපදින්නේ. චේතනා පහළ වෙන්නේ. ඒ ටිකට වග වෙන්න ඕන. ඒක අපේ account එකට වැටෙනවා. පේන දේවල් වලින් අපිට කවදාකවත් අපි කෙලෙසන්න බෑ. අපිට ඇහෙන දෙයකින් අපි කෙලසෙන්නේ නැහැ. අහන්න ගියොත් තමයි චේතනාපූර්වකව ඒක අපේ account එකට වැටෙන්නේ. ඒක නිසා මේ භාවනා කරන යන සතියින් යනකොට ඉස්සෙල්ලා නම් one thing at a time that done well කියලා එකකට තමයි අවධානය යොමු කරන්නේ. මොකද යනකොට පුංචි වේදනා, ශබ්ද, හිතවිලි අනන්තවත් දැනෙනවා, පේනවා, ඇහෙනවා. ඒකට නතර වෙන්නේ අපි. ඒක වෙන ගමන් යනකොට යනකොට තේරෙනවා එව්ව කොච්චර දුණත් බාධාවක් බාටපත් වෙන්නේ අවධානය දෙන්න ගියොත් තමයි. අවධානය කැඩුනොත් තමයි. මානසිකාරය ගියොත්. මානසිකාරයේ තියෙන අරමුණේ නම් මේක කොච්චර තිබුණත් ඒකෙන් බාධා වෙන්නේ නැහැ. එතකොට අපිට විමුක්තියක් වැටෙනවා. විමුක්තියක් කියන්නේ මෙව්වා ඒක කියන්නේ මේ අර සර්වඥාන්සේ අවුරුදු බුදු වෙලා අවුරුද්දෙන් පස්සේ කිඹුල්ලත්පුරේට ආපු කතාව කියලා තියෙනවා අහලා තියෙනවනේ. ඒ ආවට පස්සේ එතන සාක්කියෝ එක්කෙනෙක්වත් වැඳලා නැහැ නේ වැඩි හිටියෝ. සර්වඥාන්සේ බාල කට්ටිය විතරක් වැඳලා තියෙනවා පිළි අරගෙනම නැහැ. ඒක සාමාන්‍යයෙන් ඇති නෑදෑය කවදාකවත් අපිව බාර ගන්නෑ. ඒ ඒක ඇති. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා දෙනවා කවදාකවත් සාන්තුරේ ගමේදී බබලන්නේ නෑ කියලා. ගමේ ඕක උගත් කිරි කරපේක ඕක කවි බොරු කරන්නේ කියලා කවුරක් කරන්නේ. කිතුලත් ප්‍රදීත ඔච්චරම වුනේ. කොච්චරද කියනවනම් ප්‍රාතිහාර්ය පාණ්ඩ සිද්ධ වෙනවා බුදුහාමුදුරන්ට. මොකද්ද ප්‍රාතු පාපු ප්‍රාතිහාර්ය පොකුරු ඇස. පොකුරු ඇසේ තියෙන අදිෂ්ඨාන කෙරුවොත් වෙනවා අදිෂ්ඨාන කෙරුවේ නැත්තම් දෙමෙන්නේ නැහැ. ඉතින් ඒකට කැමැති කට්ටිය එළියට බහලා අදිෂ්ඨාන කළා දෙමෙනවා. කැමැති කට්ටිය කියනවා මට නොතෙමීන්ට ලැබේවා කියලා. ඒ වගේ තමයි අපිට පේනවා අපි යනකොට බොගුරු වෙයි වයින්නවා. වේදනාව එනවා, ධබ්ද එනවා. කැමැතින දෙමෙන්න පුළුවන්. නොකමැතින සතිය දිනු කරපුවාට පස්සේ අන්න එතෙන්දි තේරෙන අපිට විමුක්තියක් තියෙනවා. කැමැති නම් ගන්න පුළුවන් අකමැති නම් නිකන් ඉන්න පුළුවන් කියලා. සතිය නැති කෙනාට එන හැම කෙනක්ම කරදරයක්. හැම දෙයක්ම යා හිතන්නේ මේක මට බාධාවක් කියලා. සතිය පුරුදු කරන පුරුදු කරන අන්න විමුක්ති මට්ටම මාජින් එක එන්නේ එන්නේ එන්නේ ලොකු වෙන්න පටන් අරගත්තා වෙනවා. මරණ වේදනාව ආවත් ආනාපාන හිත තියන්න පුළුවන්. ඒකනේ රාහුල කුමාරට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. රාහුලය ආන මේ ආනාපාන 11 ආකාරයෙන්ම දැක්කන චාරිමක පස්සාසම්පි ඥානතෝ නිරුද්ධන්ති කියලා තියෙනවා. ආනාපානේ හැම පැතිකටම ජීවත් වෙන වෙලාවේ දැක්කනම් අන්තිමට යන හුස්මත් දැන් මරණ බව දන්නවා ඒකත් යන්නේ සතියෙන් මරණ වේදනාව නෙවෙයි පේන්නේ වෙලාවේ මේ මගේ අන්තිම හුස්ම යනවා කියන එක දකින්න නිසා අර මරණ වේදනාවෙන් එන තියෙන භයානක බිල්ල බය කරන ගතිය නෙවෙයි සතියෙන් යන්න පුළුවන් එතන අපිට තියෙනවා සේෆ්ටි මාජින් එකක් දේවල් ඇවිල්ලා කරදර කරාට ඒවල් කරදර වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ don't trouble troubles till troubles troubles you කියලා කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපා. මේ අම්මලා දුක් ගන්නේ දරුවා හදන්නයි කියලා අයියෝ දාගන්න දමා ගැනilla. සෝරි කියලා හිතෙනවා මට වෙලාවකට මම දන්නේ ඇත්තටම අනුකම්පාවෙන් කරන්න කියලා. ඒකට මම මේ මාතෘත්වයට මොනවක් කියනව නෙවෙයි. මේ අහා කියන කුණු කන්දල් දාගන්න යාර දරුවා අඬන්නේ ඉස්සලා කිරි දෙනවා. උන් ඇවිල්ලා යමක් ඉල්ලනකම් හිටපන්. ඉල්ලන්න ඉස්සලා උන්ට රක්ෂණයක් හදලා දීලා අනම්මන කරනොත් ඌට පේන්නේ ඒක ඌ හිරගෙට දාන්න හදපු හිර ගෙදරක් වගේ. අවශ්‍යතාවය ඉන්න ඉස්සලා පැනලා අපි කියන්නේ පැනලා දෙනවා කිය. ඉතින් මේකට බුදුහාමුදුර මොකද කරන්නේ? කොච්චර කරුණාවක් තියව මොකද කරන්නේ මේ ඉල්ලගෙන කන පරිප්පුවක් නම් තියෙන්නේ. ඇදගෙන නහන නෑමක් නම් තියෙන්නේ. උදේට කියන අවශ්‍යතාවයට මනුෂ්‍ය කයිල එල්ලුවට පස්සේ සලකන එක කරනවා. හැබැයි ඌට අවශ්‍යතාවය දීලා සලකන එකට කියන්නේ vested interest කියලා. ඒක වර්ස්ම කැතම දේ ලෝකේ තියෙන. vested interest කියන්නේ අනුගුණයෙන් කිඹුල කඳුර හෙලනවා. ඒල ඒගොල්ලෝ වෙනුවෙන් plan කරනවා. ඒ මනුස්සයට ඕනකම නැහැ. ඒක මල වාතයක්. ඒ නිසා කතෝලික සභාව වෙනුවෙන් කතා කරපු අර මෙයා මේ බර්ටන් රසල් එයා කියලා තියෙනවා මුළු කතෝලික සභාවෙම මේ ම්ලේච්ඡ ජනතාව දේව භක්තිකේ කිරීමේ අවශ්‍යතාවයක් ඇති කරලා ම්ලේච්ඡයන් දෙක ඔලුවට දාලා ඒකේ අපි ගැලවුම්කාරයෝ අපි කියලා කියලා ඊට පස්සේ ඌගේ තෝට තුවක්කුව පෙන්නලා මේ කරපු අපරාධය විතර මේ වෙස්ටර් ඉන්ටර්සෙන් කරපු අපරාධය විතර මානව ප්‍රජාවට මානවයා කරපු වෙනත් ලෝක අපරාධයක් නැහැ කිය. මොකද වෙලා තියෙන අනුකම්පාව වාසියට අරගෙන අර මනුස්සයාට අනුකම්පාවෙන් දමලා ගන්නවා. නමුත් සතියෙන් අපිට කියලා දෙනවා අපිත් ඒ වගේ අපිට කරදර එන්නේ ඉස්සෙල්ලා අපි පැනලා ගන්න හදනවා. තද්දයක් එනකොටම ආනපන පැත්තක දාලා සද්ද අහන්න යනවා. රූප බලන්න යනවා. ඉතින් එතකොට එව්වා අර ඔටුවට ගේ දුන්නා වගේ ඔළුව දා ගන්නවා ඉස්සෙල්ලා. එහෙම ඊට මෙහෙට ඇඟ ඇතුළට දැම්මට පස්සේ ගෙහිමියට එළියට යන්න වෙනවා. අන්න ඒකෙදි මේ වැඩපිළිවෙල ඒ යාන්ත්‍රණය හොඳට සතියෙන් පෙන්නලා දෙනවා. එතන වේදනාව එනකොට යම් මට්ටමක් තියෙනවා වේදනා ත්‍රෙෂෝල් වැලිය එකක් තියෙනවා. ඒ ත්‍රෙෂෝල් වැලිය එකට එනකන් අපිට වේදනාව තියෙන බව දැනෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද අපි මෙහි එන්ගේජ්. මට්ටම ගිය ගමන් එයා ඇවිල්ලා දොරට තට්ටු කරනවා. ඊට පස්සේ කියනවා දැන් උඹට චාන්ස් එකක් නැහැ මම දැන් අරයට වැඩිය ලොකුයි යා කඩාගෙන වදින ඇතුළට. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ කතා කරන්නේ මේ යට මට්ටමේදී අපි ඒකට කෙසේ හැසිරිය යුතුද කියනවනම් ඒක තියේදී ඉවසා දරාගෙන මූල කර්මස්ථානේ යනකොට අපිට තේරෙනවා අන්න ඒ ආකල්පේ ඒක ඒට නිසි තැන තියලා යනවනම් අපිට මූල කර්මස්ථානයේ ස්වභාවික ලක්ෂණ දැනගන්න ගමන් ඇති වේගෙන එන වේදනාවේ ස්වභාවික ලක්ෂණ දැනගන්න අතුරු වාසියක් හම්බ වෙනවා. ඒ වගේම වේදනාව ඇවිල්ලා අපිට බාධා කරන තියෙන අවස්ථාව පොඩ්ඩක් ඈත් කරගන්න පුළුවන්. මේක තමයි විමුක්තිය පටන් ගන්න තැන. වේදනාව ඔය ඒකට කියනවා දෙතාවර මෙනෙහි කිරීමක් අවශ්‍යයි කියලා. එකක් තමයි අර මෙතෙක් විස්තර කරපු විදිහට ආනාපානේ නාසිකාග්‍රේ තියුණ හිත ගලවන්න වෙනවා. වේදනාව තියෙන තැන අලවන්න වෙනවා. අලවලා දැන් මම ආනාපානේ නෙවෙයි බලන්නේ. මොකද බලන්න බෑනේ ඒක නෑනේ. දැන් වේදනාව බලන්න කියලා ඒකට යොමු කරනවා. යොමු කරනවත් එක්කම අපිට පේනවා ආනාපාන තරම් සාධරව හිතේ තියෙන්නේ යන්නේ නැහැ. ඒක දිහා දකින්නේ මේක මල වාතයක් මේ අහ කන වෙලාවට මගේ ඇඟට හැප්පුණා කියලා බලන්නෙම අර කැඩෙන දීගේ හේව නැල්ලත් අතර පේනවා වගේ තමයි. ඒතර දැනගන්න ඕනේ මේ ද්වේෂානුසය වැඩ. ඒ නිසා මෙනෙහි කිරීම යන්නේ නැහැ. ඒක ටාගට් වෙන්නේ නැහැ. එතකොට අපිට දෙකක් මෙනෙහි කරන්න වෙනවා. පරිඋත්ථාන වශයෙන් තියෙන මේ කෙලෙසියත් අනුසය වශයෙන් තියෙන ද්වේෂයත් දෙකම දක්වපු දාසේ හිතනවා මේ මේ සෙල්ලම ජීවිතේ කලින් වෙලා නැහැ අපට. අපි මේකට බලලා තියෙන්නේ මේ ද්වේෂය. දැන් ද්වේෂයත් අහුවෙනවා වේදනාවත් අහුවෙනවා. ඒතර ද්වේෂය දකින්නකොටම අර තේරෙන පටන් අර ගන්නවා මේකෙන් තමයි මේ පික්චර් එක බ්ලර් කරන්නේ. clouded puddle වෙන්නේ මේකෙන්. ඒ නිසා ද්වේෂය මෙනෙහි කරගත්ත දවසේ පේනවා මේ වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරනවා නම් ඒක ආනාපානෙ වගේම අරමුණක් පමණයි. ඒක අනිවාර්යයෙන්ම තරහ වෙන්න දෙයක් නෙමෙයි. අන්න ඒ විදිහට මේකේ කෙහෙල් ගෙඩිය ඉදුණාට පස්සේ පොත්ත ගලවලා මදේ විතරක් කනවා වගේ කෙහෙල් ගෙඩිය ඉදෙන්න ඕනේ ඒක ගලවන්න. අන්න ඉතින්දි ගලව ගන්න පුළුවන් තරක් යනවා. ඒකට කියන්නේ you get a distance from the pain කියලා. ඒ වේදනාව දිහා බලන්නේ අනුංග එකක් වගේ. බලනකොට පේනවා මේත් එක්ක වැඩ කරගන්න බැරි මොකද යටින් සහජාසයෙන්ම ඉබේම ද්වේෂයක් එනවා. ඒ ද්වේෂය ආවට පස්සේ අපේ ටාගට් එකට යන්නේ නැහැ බුලට් එක. මේක දැකපු දවසේ මේ ද්වේෂ අනුසය දැකපු දවසේ අපි මුළු ජීවිතේටම සංසාරෙටම මේ ඉස්සල්ලාම දකින්න දවස කොහොමද අනුසය කෙලෙසයක් ඇවිල්ලා අපිට බාධා කරන්නේ කියන එක. ඒක හැම වෙලාවෙම පර්වර්ෂන් එකක්. එන්නේ කොහොමද? අපිට සාදර මිත්‍රයෙක් වගේ. ද්වේෂය ඉන්නේ අපිට විරුද්ධ හසුරට නැගී හිටින්න වගේ. ඉතින් අපි හිතන්නේ ද්වේෂය බොහොම අපේ පක්ෂයට ආපු එකක් කියලා. නමුත් මිනිස්සු ලකුණු ගන්නවා. ඒකට කියන්නේ අපි ඒක ඒකේ වැඩ කරන්නේ මේ වංචනික ස්වරූපේ. ද්වේෂයේ වංචනික ස්වරූපේ. ඒක නිසා මේ අපි අර බුදුහාමුදුරන්ගේ උපදේශය අරගෙන කලින් ලෑස්තිලා ගියේ නැත්නම් ද්වේෂය මෙනෙහි කරන්න අපි යන්නේ නැහැ. අපේ පැත්තට වැඩ කරන මනුස්සයා. මගේ මාව ඩිෆෙන්ඩ් කරන්න අපි එක්කනනේ කියලා. නමුත් මනුස්සයා තමයි සම්පූර්ණ අර ඇත්ත ඇති හැටි පෙනීම මායා කරන දේ. ඒ නිසා මේ වගේ දේවල් අපිට හිතන්න බෑ. කෙනෙක්ගේ ඥානකින් අපිට ගන්න පුළුවන් වෙයි කියලා. බෙහෙත් පෙත්තකින් ගන්න පුළුවන් වෙයි කියලා. ඉන්ජෙක්ෂන් එකකින් ගන්න පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ සුවපත් වේවා කිව්වට එයි කියලා. බුදුහාමුදුරු කියන මෙන්න මෙහෙම දෙතෑවර ෆයිට් එකක් මෙතන යන්නේ යටින් වැඩ කරන, හීනූලෙන් වැඩ කරන අර පර්වර්ෂන් එක දැකපු දවසේ ඒක කීයක් මෙහෙම මුළු සංසාරෙම එක සැරේයි දකින්න ඕන. ආයෙත් අමතක කරන්න බෑ මොන જાති කෙරුවත් මොකද ඒ තරම්ම ජීවිත ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා මේක. අපි ආසවස්තුවක් ආවට පස්සේ ඒකට බැඳෙන්නේ ඒ මේ ලෝභානුසය වැඩ කරන නිසා. රාගානුසය. ඒකත් දකින්නකොට මේ දේ නෙවෙයි අපිට වැදගත් වෙලා තියෙන අපේ අනුසෙමයි අපිට ලෝභ වෙලා තියෙන කියලා. අනුසය සෙල්ලම දැක්ගත්තට පස්සේ අපිට පේනවා අපි මේ මෙතෙක්කල් මිත්‍රය වශයෙන් මිත්‍ර ප්‍රතිරූපකයන්ට රැවටිලා තියෙන කියලා. ඒක කරන්න බෑ සීලයක ඉඳලා සමාධියක ඉඳලා සාමාන්‍ය මූල කර්මත්තාන දිනු කරපු දක්ෂයෙකුට අර මේ පාඩම විශේෂ ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා ඉතරට යනකොට හරියට ප්‍රශ්නේ විස්තර කරගන්න පුළුවන් නම් උත්තරේ එතනමයි. දැන් ඔය වේදනාව ඉස්සෙල්ලම එනකොට ද්වේෂෙකුත් ඇති කරගන්නේ නැතුව මේකට බැඳීමකුත් ඇති කරගන්නේ නැතුව උපේක්ෂාවෙන් බැලුවොත් ඔය එතකොට ඒක අරමුණක් විතරයි. එතකොට අර ඇවිදිනකොට උස් තද ගති මෙල ගති දැනනවා වගේ මේකත් දකින්න පුළුවන්. එතකොට ඒක කියනවනම් වමෙන් දකුණට හිත ගියාට අසතිය කැඩෙන්නේ නැහැ. දකුණෙන් වමට හිත ගියට සතිය කැඩෙන්නේ නැහැ. ඒ වගේ සක්මණෙන් වේදනාවට හිත ගියා කියලා සත්‍ය සමාධිය කැඩෙන්න ඕනේ නැහැ. කැඩෙන්නේ අනුසය කෙලෙසයක් ඇවිල්ලා මායා කරොත් විතරයි. ඒ නිසා එහෙම යෝගාවචරයකට අපි කියන වේදනාවත් එන්න ඕනේ එනවා. නමුත් මේ මේ පංචක ධර්ම වලට මම ඊට දෙන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම ඒ මනසට වැසිකි සක්මන් කරනකොට කැසිකිලි කරන්න ඕනේ. එයාට දන්නවා දැනට තියෙනවා වේදනාවක් තියෙනවා මට කැසිකිලි යන්න ඕනේ. ඒකට එයා ඒක දන්නවා. ගිහිල්ලා වැසිකිලි ගිහිල්ලා කැසිකිලි කරලා ආපහු ආවත් අර සක්මනේ ඒ වගේම කරන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් වැසිකිලියට යනවා එහෙදි වෙන මොනවා හරි දක්නවා එහෙන් තව තැනකට යනවා ඊට පස්සේ ආයෙම නිය සක්මන්ට එන්නෙත් නැහැ. ආවත් කියනවා සක්මන කැඩලා කියලා. කඩන්න ඕනේ නැහැ. අපි ඉස්සෙල්ලා තමයි පරියන්කේ කරන්නේ. ඊට පස්සේ ටිකක් කඩන්න ඕන තමයි සක්මනට යන්නේ. ඒක තවත් කැඩිලා ගියත් කඩන්න කොච්චර ඒගොල්ලෝ නැටුවත් කඩා නොකර සිටීමේ කඩා නොගෙන ගැනීමේ හැකියාව බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙනවා. ආධුනිකයාට බෑ ටිකක් පුරුදු වෙනකොට කරන්න තියෙන්නේ උඹට පුළුවන් නම් කඩපන් මම ඉන්නව කඩන්න නැතුව කියලා අපි අභියෝග කරනවා. අධික රාග දනවන අරමුණක් ආවත් දැනගෙන යනවා නම් අධික ද්වේෂ දෙන තැනකට ආවත් දැනගෙන යනවා නම් බුදුහාමුදුර කියන අරසයි කියලා. අපි ඒක සූදානම් නැතුව ගියොත් තමයි ඒක අපිව වාහෙලා ගන්නේ. සූදානම් වෙලා යනවා නම් දැන් කියන්නේ අපි පොලියෝ හරි ටයිෆොයිඩ් හරි දැනක ඉමුනිටි එක අරගෙන ගියා නම් අපි මොනවද කියන්නේ වැක්සින් එක අරගෙන ගියා නම් යන්නෙත් බය නැතුව අපි හැදෙන්නෙත් නැහැ මේක අරගෙන ගියේ නැත්නම් ඉමුනිටි එක එනිතින් ලෙඩුන්ට වැඩි අමාරුවෙන් දොස්තර අමාරු වෙයි ඉතින් තමයි බුදුජානක කියන්නේ මේක හැම වෙලාවෙම ඉමුනයිස් කරලා තියාගෙන ඉන්න කෙලස්මයි තියෙන්නේ ඒ නිසා පුළුවන් තරම් විවේක ගන්න මේක පුළුවන් තරම් ත්‍රෙෂෝල් වැලියු එක නංග ගන්න නගගෙන ලෑස්තිලා ඉන්න. එතකොට අපිට ඒගොල්ලන්ගේ මායාවලට අහු වෙන්න ඕනේ. අහු වෙයි. නමුත් වරින් වර වරින් වර අවස්ථාව හම්බ වෙනවා. කවුරු මාව කුප්පන්න හැදුවත් නොකිපී හිටීමේ හැකියාව. ඒකට කියන්නේ විසම ලෝකයේ සමසිත පැවැත්වීම කියලා. ලෝකේ විසුණුනාට තමයි සමහිත පවත්වන්න පුළුවන්කම එනකොට තමයි එහෙම නැතුව නිවන් දකින්නයි කියලා කියන්නේ ලෝකේ සම වෙනවා කියන එක නෙවෙයි. ලෝකේ සදාතනික කෙලෙස්. නමුත් Tamange හිතාර පොකුරු ඇස්සට අහුවෙච්ච මිනිස්සු වගේ කැමති නම් තිබෙනවා කැමති නම් නැහැ. ඉතින් ලස්සන වැඩක් තියෙනවා. ඉතින් ඒක අමාරු කියන්නේ එතකොට හිතනවා කෙලස් ටිකක් කරලා බලන්න. කළ යුතුමයි. අනේ මේ මාව කිව්වා කියන්න බා කාටවත් අහුවත් එන. ෂුවර් කරනවා. ඕනම වෙලාවක ඒ වෙනදා එන්න සණ්ඩාල නොකෑමනා දාපතුරා වැඩක් කරලා බලන්න හිතනවා මට පුළුවන් ද පවත්තන්නේ කියලා. ඒක නිකන් නිකමට වශයෙන් මම ওই භාවනා කරනකොට මම ලොකු සංස්කෘතිය කිව්වට පස්සේ මම කිව්වා මට දැන් ඉස්සර වර්ණ රූප දැක්කට දැන් ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් ලා පේන්නේ කියලා. වර්ණ රූපෙට ඇත්ත ගන්න වැඩිනේ බ්ලැක් ඇන්ඩ් වයිට් වෙච්චාම විවරණ වෙලා ඉතර හිත ගන්න. ඊට පස්සේ ලොකු සංස්කෘතිය කිව්වා එහෙමනම් නම භාවනාදී රාග අරමුණක් දාලා බලන්නයි කිව්වා. වෙනදා හිතන බොහොම රාග දනවන අරමුණක් හැබැයි හොඳට සතියක් ආවට පස්සේ සමාධියක් ආවට දාලා බලන්න කිව්වා. හිතින් නැහැ. නෙළුම් පතර දාපු වතුර කඳුල වගේ හෙල්ලෙනකොට ඒක වෙනම හෙල්ලෙනවා. අර ගෑවෙන ගතිය නැහැ. ඒක හොඳටම ද්වේෂ අරමුණක් දැම්මත් hina යනවා. ඒක සමහරලාට හොඳටම වෙන්නේ මොකද්ද? අපිට වැරදිලා වගේ අපිට එකපාරට රාගෙක ඉන්නකොට තේරෙන්න පටන් අර ගන්නවා. දැන් උඹ ඉන්නේ රාගෙක මත් වෙලා නේද කියලා. ඒතරින් ඔන්න හොඳ වෙලාව. සතියක් තියෙනවාද කියලා බලන්න කියලා. ඒ වෙලාවෙ ඉඳලා ඒ රාගයේ පරිේශන වස්තුවක් බාටපත් වෙනවා. නිකන් රෝ මැටීරියල් එකක් බාටපත් වෙනවා. එතකොට ඒ රාගයේ තියෙන රාග රත්ක කරන ගතිය ඒකේ තියෙන සිලිලාරේ අපි net බැඳ ගන්න ගතිය ඉබේම හැලෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට පේන්න පටන් ගන්නවා මේ වස්තුවේ රාගයක් නැහැ. වස්තුව වස්තුව අපිමයි ඒකට අඳන්නේ. ඇඳුවාට පස්සේ අපි රාග කරන්නේ වස්තුව නේ අපි විහිං අඳන්නද රාගෙට. ඊට පස්සේ ගැලවමක් නැහැ. ඒක මායාවක් බවත් ප්‍රොජෙක්ෂන් එකක් බවත් අපි ඇති කරපු දෙයක් බව දන්නවනම් හිනහා යනවා හිත ගිය තැන ආදර රජමාලිගාව සෑදේ. එච්චරයි. වෙස්ටිගේ කියන්නේ where where you go there you are. What you see that you are. ඒක දැන් අර quantum physics වලින් physics scientifically prove කරලා තියෙනවා. scientifically prove කරලා තියෙනවා it decides the Schrodinger wavelength will be changed into particles as according to the consciousness of the observer. If there is no the consciousness of the observer, part, wave will be the wave. It will never collapse into particles කියලා. ඉතින් ඒක හොයාගත්ත වෙලාවේ මම දැන මේ මිනිස්සුන්ට තියෙන ඥාණය මම ඇති හරියට අගය කරනවා මේ. මේ ලස්සන මේක පෙන්වන එකට වේව් එකක් පාටිකල් එකක් වඩටපත් වෙන්න නම් කොන්ෂස් එකක් එතන තියෙන්න ඕනයි කියනවා. ඒ නිසා බලන්න විසින් තමයි වේව් එක පාටිකලයක් කරලා මේක ගෑණියක් මේක පිරිමියෙක් කියලා රූපයක් හදාගෙන බලන්නේ. රූපයක් කියලා දෙයක් හිතන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ කිව්වේ යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා සප්පුරුෂ සූත්‍රයේදී හරි මේ හරියට ගෙතන යමක් යමක් ගැන ඔබ කල්පනා කරන්න මේක වෙනස් දෙයක් වඩටපත් වෙනවා කියන්නේ. යමක් කරේ යමක් යමක් යමක් තියා උඹ හිත යොදපු ගමන් ඒක වෙන දෙයක් බවට පත් වෙනවා වෙන තැනක කියන අපි ඇඟිල්ල ගැහුවොත් ඕන දෙයක් කෙලෙසෙනවා මෙයාට ඔය යන්න හරියන නික්ලේශීව මේක යනවා. මේ අපි මේක සූද්ධ කරන්න කියලා තමයි අත දාන්නේ. දානකොට ඒකත් ඉවරයි. තමනුත් මේ ලෝකේ ඉන්න මේ මේ රටේ හරි අදාළයි ඒ කතාව. මේ ඉන්න බල්ලෝ ඇති කරන්න ගියම කොච්චර ලෙඩ තියෙනවද බලන්න. මේ තාකල් වල් බල්ලෙකුට එකම ලෙඩක්වත් හොයාගන්න නැතිලු ලෝකේ. දිගටම බලනවලු වල් බල්ලන්ට ලෙඩ තියෙනවද කියලා කිසිම ලෙඩක් නැතිලු. ඕක කිව්වට පස්සේ මම මම වැඩ කරන Norwegian company එක ඒ සුද්දා මට කියනවා දැන් නෝවේ රටේ තියෙනවලු මුහුද අක්කර ගණන් බෙදලා දෙනවලු මාළු ඇති කරා. අපි ඉස්සවවන්නේ ඒ වගේ ඒවා. මුහුදේ කොටස් බෙදලා දෙයි. ඉතින් මේ මිනිස්සු කරන්නේ ඒකට මේ මාළු බ්‍රීඩ් කරන වෙලාවට මාළුන් දෙන්න ඇරලා කොටු කරනවලු. කොටු කරලා අරකට කැම දානවා. කැම දාම බොහොම ශීඝ්‍රේ ඒ සත්තු වැඩිනවලු. හැබැයි අර තණ්හා වැඩිකම නිසා මාළුන්ට කන්න බැරි තරම් ආහාර දාලා යට දැන් ආහාර සත්තුවකින් විස හැදෙන්න පටන් ගන්නවා. ඒ නිසා මාළුන්ට ලෙඩ තියනවලු දැන් ඉනවලු මාළු දොස්තරලා. ඌ කියනවා මේ සැරිලු ඉස්සල්ලාම දැනගත්තේ මොහොතේ ඉන්න මාළුව මෙතෙක්කල් කවමදාකවත් මාළුවෙකුට ලෙඩක් හම්බෙලා නැතිලු. මනුස්සයා හදන්න ගිය ගමන් මාළුන්ට ලෙඩක් තියෙන ලෙඩ දාන්න ලොත්තරලා තියෙනවා මේක කල්දිනේ මාළුවෙක් කල්ලවද බික බිලිකොක්ක දැම්ම ගත්ත කෑවා ඉවරයි උට ලෙඩ මොනක්වත් කවදාකවත් දැකලා නැහැ දැන් වවන්න ගියාට පස්සේ ලෙඩ ඒ නිසා මේවා ස්වභාවයෙන් යන්න ඇරියොත් ඒක හොඳම ඉමුනිටි එකක් පරිසරයට ගැලපෙනවා. අපි ඒකට තත්ත්ව දෙනවයි කියලා කියන්නේ මොකද්ද? ඒක අර මෙකැනිසම් එක සම්පූර්ණයෙන් කඩාහිරුවට පස්සේ ඒකට ජීවත් වෙන්න බෑ. ඒ නිසා මිනිස්සයා කියන්නේ මහ පුදුම ಜಾති සතෙක්. අත්ත ගැව්වොත් කෙලස්. කරබනෝ යන දෙයට යන්න හරියා මොකක්වත් නැහැ. වැද්දාගෙන වැද්දා යනවා, අලයක් හාර ගන්නවා, සතෙක් මරා ගන්නවා කනවා. ඒ ගල්ගේ කවුරුහරි වන්නවා ගල්ගේ අතහැරලා දානවා වෙන එකට යනවා. මොනවාක්වත් ඉතුරු කරලා ගිහිල්ලා නැහැ. වැද්ද පිළිබඳව කිසිම මේ පුරා විද්‍යාත්මක සාධක කිසිම තැනක හම්බෙන්නේ නැතිද. මොකද කවදාකවත් ලකුණු කියන්නේ නැහැ. පරිසරේ කවදාකවත් ලකුණු කියන්නේ නැහැ. උන්ලික මහනින් දානවා. තියෙන දේ යපුණා ගියා. ශිෂ්ට වෙච්ච දවසේ ඉඳලා තමයි පුරා විද්‍යාව ලකුණු තියෙන්නේ. ගල්වල හූරනවා, පරිසරයේ කෙලසෙනවා, කක්ක ගන්නවා. ඉතින් ඒ ගමනේ ආපහු යනකොට ඔය බුදුහාමුදුර අපිට කියලා දෙන්නේ අපි කොච්චර ශිෂ්ට වුණත් ශිෂ්ට කියන්නේ අශිෂ්ට වුණත් ආපහු හිටපතෙන්ද යන්න පුළුවන්. සත්‍යයේ දිගේ යන්න පුළුවන්. එච්චරයි බුදුහාමුදුර කියන්නේ උඹලෝ ඇති කරපු වෙනස උඹලට ලොකු වුණාට සබහා ධර්මයත් එක මහ ලොකු දෙයක් නෙවෙයි. ආපහු it's a deal and process එකක්. regression back to the original form. ඒකට බුදුහාම දීපු ලස්සන වචන තමයි යෝනිසුමනසිකාර. යෝනිසුමනසිකාර කියන්නේ මුලට ඇදීම. හිටපු තැනට යන්න පුළුවන්. දා අවුරුදු 7කින් යන්න පුළුවන් කියනවා. කොච්චර කෙලෙසිච්ච කෙනෙකුට නම් අවුරුදු 7ක් ආපහු යන ගමන්ට යන්න පටන් ගත්තොත් යනවා සතිපට්ඨානේ අන්තිම අවුරුදු 7ක් ඕන දවස් 7 යන්න පුළුවන් කියනවා. අපි මේ ඉන්නේ කන්ඩිෂන් කරපේක කන්ඩිෂන් කර කර නම් අපි දිගින් දිගට දිගින් දිගට කෙලසෙනවා. අපි ඉන්නේ කන්ඩිෂන් වෙලා බව දැනගෙන රියැක්ෂන් එකක් තියෙන බව දැනගෙන පුළුවන් තරම් ඒ රියැක්ෂන් එක නතර වෙන්න ඇරියොත් ඒකට කිය පස්සම්බනේ කියන්නේ සංසිඳ වීම කියන්නේ ඌපසමනේ කියන්නේ ඒකට. උනාට පස්සේ බොහොම ශීඝ්‍රයෙන් ඒක ආපහු වෙනවා අර තිබුණු natural vibration එකට. එදාට පරිසරයෙන් අපි නඩත්තු කරන දේකුත් නෑ අපි පරිසරයෙන් නඩත්තු කරන දේකුත් නෑ ඒක තමයි විමුක්තිය කියන්නේ. ඒකට හැබැයි වෙන් කළ විඳින්න මම ආයනයක් නැතු වෙනවා. සක්කාය දිට්ඨියක් නැතු වෙනවා. ආත්මයක් කියලා ගන්න දෙයක් නැතු වෙනවා. ධර්ම ධර්ම කරා ආපහු තිබුණ තැන්නේ අනේකයි වෙන්නේ. ඔය ඇත්තට නාමයක් වශයෙන් හරි රූපයක් වශයෙන් හරි මෙනෙහි කරන එකේ ලේබල් එක මොක වුණත් මෙනෙහි කරනකොට ඒක නාමයක් තමයි. අපි මෙනෙහි කරනකොට නාම කියලා මේ රූප කියලා ලේබල් කිරීලක් නැහැනේ. රූප ධර්මයක්. ඇත්තටම මෙනෙහි කිරීම කරන්නේ විඥාණයෙන් දේවල් අඳුන ගැනීම. ඒකට කොහොමදත් නාම ධර්මයක්. නමුත් ඒක මෙනෙහි කිරීමට කුපිත භාවය ඇති කරලා දෙන්න උදව් වෙන රූප ධර්මයක්. රූපණ ලක්ෂණේ තියෙන. ඒ රූප ධර්මයේ ඒ කියන්නේ මේ කයේ කොතන හරි මසල් එක්කනේ ඒක මැනිෆෙස්ට් වෙන්නේ. ඒ රූප ධර්මයත් එක තමයි යන්නේ. නමුත් අපි මෙතන බලන්නේ වේදනා චෛතසිකය දිහා. ඒක නාම ධර්මයක්. මොකක් හරි වෙයි තාම ප්‍රශ්නේ රොස්සක් තියෙනවා මට තේරෙනවා මම. ඒක මට තේරෙනවා ප්‍රශ්නේ ඇහෙනකම් මට කරන්න බෑ උත්තරේ ප්‍රශ්නේ. ඒ කියන්නේ නෑ සක්මන් නෙමෙයි අපි දැන් මෙතන වේදනාවක් කියන එක අතුරු ප්‍රශ්නයක් දාගත්ත නිසායි ප්‍රශ්නේ. සක්මනේදී නම් ගැටීම, උණුසුම, සිසිල කම්පන ගති රූප. රූප. මෙනෙහි කරන එක මේ ගැටීමක් මේක චංචලයක් මේක කම්පනයක් මේක උණුසුමක් සිල්ලා වෙන්කොට දැන ගැනීම නාමයි. දැන් මෙතෙන්ට රූප ධර්මයක් නෙවෙයි හිත වෙන්කොල දැනගන්නෙත් නාම ධර්මයක්මයි වේදනාවක්. අරමුණු වෙලා තියෙනෙත් නාම ධර්මයක් බලන හිතත් නාම ධර්මයක් ඒත් මේ නාම ධර්මය ඇති වෙන්න මේ කය තියෙන්න ඕන. ඒක රූප වෙනවා. එනතු අපිට අවුවට ගලකට අවු රස්නේ වැටුණාට ඒකේ උණුසුම 80ක් පහළ වෙනවා කියලා අපිට ඒක අපිට ප්‍රශ්නයක් නෑ මෙනෙහි කරන්න බෑ. ඒ නිසා මෙතන රූප ධර්මය තමයි මුල් වෙන්නේ. රූප ධර්මය හැබැයි නාම ධර්ම වලට කලවම් වුණාට පස්සෙත් මෙනෙහි කරන අරමුණක් වාටපත් වෙන්න පුළුවන්. ඒ නිසා කායන වසනා, වේදනාන වසනා, චිත්තාන වසනා, ධම්මාන වසනා කියලා අරමුණු හතරක් තියෙනවා. සතිපට්ඨානේ අරමුණු හතරක් තියෙනවා. ආධුනිකයාට පුහුණු කරන්නේ කායන වසනාවේ. ඒක පුරුදු කරුවා පස්සේ වේදනාවන් පස්සනට දිගට දිගට දිගට දිගට යනවා. සතිය හා යෝනිස් මනස්කාරය ඇති වෙනස පෙන්ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින අනිත් ප්‍රශ්නේ ඒකද. මේ කවුරු හරි දීපු ප්‍රශ්නයක් මතුවෙච්ච නැති එකක් තියෙනවද මේක විතර තියෙන්නේ ඉදිරිපත් වෙච්ච එකක් තියෙනවා අපි ඒක ගනිමු ඊට පස්සේ අපි මහත්තර අවස්ථාව දෙමු තවත් එකක් දුන්නා වගේ මටත් මතකයි නෑ ඒක මම හිතන ගත්තා කියලා දැන් මේකේ තියෙන සතියහ යෝනිසමනස්කාරය අතර වෙනස සතිය නිසා යෝනිසමනස්කාරය ඇති වෙනවා ඒ නිසා යෝනිසමනස්කාරය කියන්නේ ඵලය නම් සතිය කියන්නේ හේතුව කියලා ගන්න පුළුවන් සතියේදී සඳහන් කරන චෛසිකයට කියන්නේ සති චෛසිකය යෝනිසමනසිකාරයේදී සඳහන් කරන චෛසිකය කියන්නේ මානසිකාරය කියලා. ඒ සතිය නිසා නැ සතිය තිබුණොත් ඒන මනසිකාරය කියනවා යෝනිසමනසිකාරය කියලා. යතිය නැත්තම් පහළ වෙන මනසිකාරය කියනවා අයෝනිසමනසිකාරය කියලා. අයෝනිසමනසිකාරය කියලා කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීම, මෝඩකමෙන් පරණ පුරුදු සංඥාවට අහු වෙලා මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ සංඥාවට නුනුවර නැතුව නුවණින් මෙනෙහි කිරීම. පත මනසිකාරය, උපාය මනසිකාරය කියලා මේකට අටුවාචාන් වහන්සලා පෙන්නලා තියෙනවා. අයෝනිසෝ මනසිකාරයට කියනවා උපපත මනසිකාරය, අනුපාය මනසිකාරය කියලා. ඒකට හේතුව අසතිය. අපි සතියෙන් නෙවෙයි නම් බලන්නේ අපි අයෝනිසෝ මනසිකාරයට යනවා. මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා නම් ක්‍රිකට් ක්‍රීඩාවේ අපි දන්න කාලෙට එනකම්ම පරණ හිටියා අම්පයස්ලා දෙනෙක් විනිශ්චයකාරවරු දෙන්නෙක් ලෙග් අම්පයයන් මේන් අම්පය කියලා. මම මේ දන්නේ නැති මාතෘකාවට ගෙනියන්න හදන්නේ නැත්නම් ඔක්කොම ක්‍රිකට් කරනවා. අහලා තියෙනව නේද? නමුත් ඔය අපේ නිසල්මණ හිට භාණ්ඩාගාරික මහත්තයා තමයි යෝගට යෝජනා කරුවේ තර්ඩ් අම්පයර් කෙනෙක් ඕනයි කියලා. මහින්ද විජේසිංහ මහත්තයා. ඒකේ ලෝක ක්‍රිකට් සම්මනේ පිළි අරගෙන ඒ මහත්තයාගේ අදහස් පිළිගත්තා. දැන් තර්ඩ් අම්පයර් කෙනෙක් ඉන්නවා. මොකද්ද තර්ඩ් අම්පයර් කියන්නේ? නැහැ. තර්ඩ් umpire ඈ වීඩියෝ කැමරා එකක්. වීඩියෝ කැමරා එකක්. ඒ නිසා වෙනස මොකද්ද? ඉස්සෙල්ලා umpires දෙන්න ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ විනිශ්චයකාරය වුණත් හියුමන් එරර් එක තියෙනවා. එයා පක්ෂයකට බයස් වෙන්න ඉඩ තියෙනවා. එක්ක හෝම් ටීම් එකට නැත්නම් විසිට ටීම් එකට බයස් වෙන්න ඉඩ තියෙන නිසා එයා දෙන තීන්දුවක් අනිත් පැත්තට ඕන කාලයක් අපීල් කරන්න පුළුවන්. නමුත් වීඩියෝ කැමරාවක බයස් නැහැනේ. වීඩියෝ කැමරාවක විවිධ කෝණ වලින් පෙනෙන නිසා ඉස්සල්ලාම සාමාන්‍ය පිටියේදී අම්පයර්ගේ මේක දෙනවා යනවා ගේම. ඒකට කවුරු හරි ප්‍රශ්නයක් නැගුවොත් වීඩියෝ කැමරාවක ක්ලිප් එක දාලා ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දානවා. දැම්මට පස්සේ කාටවත් ඒකේ ආගිය කරන්න දෙයක් නැහැ. මොකද වීඩියෝ කැමරාවකට බයස් නැහැ. ඊට පස්සේ තියෙන්නේ හෝම් ටීම් එකයි, අම්පයර් නොයි, විසිටින් ටීම් එකයි ඒක බාර ගන්නවා ප්‍රේක්ෂකයන්ට සාක් වෙන්න පුළුවන්. ඒක නෑ කියලා. ඉස්සර තිබුණු ක්‍රිකට් ක්‍රීඩාව වගේ තමයි සතිය නැති දෙල්ලම. සතිය දැම්මට පස්සේ වීඩියෝ කැමරාවකකුත් වැඩ. ඒ නිසා අපිට පුළුවන් බලන්න action replay slow motion දාලා උඹ ඒ වෙලාවේ වැඩ කරේ ඒ සිද්ධියේදී කොහොමද කියලා මොකද සතියේට තියෙනවා සතිය ඇති කරගත්තට පස්සේ පරණ දේවල් සිහිපත් කිරීමේ ශක්තිය වැඩි වෙනවා. දැන් මේ මාතෙත් එක මම මොකටි ගැටුමක් ඇති වෙනවා. ගැටුමක් ඇති වුණාට පස්සේ මේ මාතෙන් මට චෝදනාවක් කරනවා. මම කියනවා මම එහෙම කරලා නැහැ තරහ වෙන්න බෑ මයිත් එක තරහ නැහැ හරි මේ කියලා. පඩපෙඩ මනස මොකක් හරි එකක් නැත්තම් කියන්නේ නැහැ මොකද්ද එහෙම වුනේ? එතකොට මට පිරෙන මතකයේ පිළිබඳ මගේම සාක්ෂිය නැත්නම් මම හැම වෙලාවෙදීම ඉන්නේ අතිරණයක. නමුත් සතියෙන් හිටියානම් අපිට පුළුවන් ඇක්ෂන් රිලීපේ සෝ මෝෂන් දාලා බලන්න. එතකොට අපේ විනිශ්චය බොහෝ විට සාධාරණයි. ඒ නිසා සතිය නැති හිත ඒ වගේ අර වීඩියෝ කැමරා එක නෙවෙයි අහුවෙන්නේ. ඒක නිකන් යන්නේ එකක් තියෙන නිසා සතිය වීඩියෝ කැමරා එකක් වගේ. හැම වෙලාවෙම අපි කරන දේට අපි සතිය පිහිටුවා ගත්තොත් අපි කරන දේ පිළිබඳව අපිටම unbiased වෙනම සාක්කයක් හම්බ වෙනවා. විනිශ්චයක් නෙවෙයි. කරුණාවක් කළ පැහැදිලි කරන විනිශ්චයක් නෙවෙයි හම්බෙන්නේ. සාක්කයක් හම්බ වෙනවා. ඒ සාක්කය අපිටවත් නෑ බෑ කියන්න බෑ. දැන් මේ සාක්ෂිය මට විරුද්ධව ගියත් මට නෑ බෑ කියන්න බෑ. මොකද ප්‍රകൃතිය. අන්න ඒක තමයි මේ මේ නිදර්ශනයක් වශයෙන් මම දෙන්නේ. අපි සතියෙන් තොරව කලබලයි කියලා වැඩ කොච්චර කරන්න ගියත් ප්‍රශ්නයක් ආව දවසක අපි අසරණයි අපිට කාර්යහරි නිසක් ගන්න වෙනවා. සතිය තිබුණා නම් අපිටම හිතන්න පුළුවන් මේ මනුස්සයා කියලා විනිශ්චය හරිද වැරදිද ඇත්තටම මම වරද්දාගත්තද කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා කියනවා ඔය ඔක්කොම වැරදිෙද්දි ඉස්සල්ලාම සතිය පිටව ගන්න. ඊට පස්සේ තමන් මේ ජීවිතයේ තියෙන පශ්චාත්තාපවලින් 75%කට වැඩි අයින් කරන්න පුළුවන් තමන් දන්න මේ පශ්චාත්තාප කෙලස් නිසාමයි පහළන්නේ. අපි වැරදි කරලා නෙමෙයි දුවිඳවන්නේ. අපි හරියට වැරදි වෙලා වෙන්න ඇති කියලා අනුන් අපිට කියන දේවල් වලින් උදේ ඉඳලා හැන්ද වෙනකම් හරියට මේ ආකයන්යි ඉතින් දාගෙන කනවා කනවා කනවා කනවා කියන. බුදුන්සේ පැහැදිලිව මතක් කරනවා චේතනාම් භික්කවේ කම්මං වදා. අපිට කර්ම රැස් වෙන්නේ චේතනාව පහම පමණයි. නමුත් අපි හුස්ම ගන්නකොට චේතනිකවද ගන්නෙ අචේතනිකවද ගන්නෙ කියන එක දන්නේ නැහැ. අපි දෙයක් පේනවද බලනවාද කියලා අපි දන්නේ නැහැ. අපි පෙනිච්ච දේ අසභ්‍ය වුණොත් ඒ චිත්ත පීඩ ඇති කරගන්න. බලපු දේ අසභ්‍ය වුණොත් නම් චිත්ත පීඩ කරගත යුතුයි. අපි අවිජිනකොට පෑගිලා සතෙක් මැරෙනවා. මැරිච්චාම ඉතින් අපි හරියට අකම්පාල වෙනවා. නමුත් අපි ගමනක් ගියේ සතෙක් මරන්න ගියා නෙවෙයි. ඉතින්දී ඒ කෙලෙසේ සම්පූර්ණ වෙන්නේ නැහැ. අන්නේ ඉතින් සතියෙන් ඉන්න කෙනා අදාළ වැරදි ටික අරගෙන ඒක සකස් කරගන්න මිසක ඔය ඔක්කොමලා යෝජනා කරන ඔක්කොම ඔළුවේ දාගන්නේ නැහැ. එතකොට යෝනිසමනසිකාරයට වැඩත් අඩුයි නඩු ගන්නත් අඩුයි. තමයි තේරෙන පටන් ගන්නවා අපි නිවන් දකින්නකම් කෙලස් නැතුව ඉන්න බෑ කොහොමින්ද? ඒකට අපි දෙස් දී ගත්තොත් අපි වෙන්නේ මොකද? අපි හැම සෞඛ්‍ය සම්පන්න හොඳ ශක්තියින්ම ගෙවෙනවා. අපි අපි ගැන පශ්චාත්තාප වෙනවා. අපි නිතරම අර වෙන ආගම් වල පෙන්නන අර ගිල්ට් එකට වැටෙනවා. බුද්ධ ආගමේ ගිල්ට් කියන වචනයක් නැහැ. ancestor guilt එක එහෙම නැත්නම් ඒ මේ ඔරිජිනල් ගිල්ට් එකක් අපිට නැහැ. මම කියන හැම චිත්තක්ෂණෙම අලුත්. අන්නේ ගිල්ට් එකෙන් අපි අයින් කරන්නේ නැත්නම් ගිල්ට් එකෙන් එන්න තියෙන අනිවාර්ය ෆ්‍රික්ෂන් එක අයින් කරන්නේ සතිය තමයි. ඒත් ඕන වෙලාවක ඇති කරත හැකි ඕන වෙලාවක ඇති කරපු ගමන් පස්සට උනත් අපි කරපු දේ අනවශ්‍ය පශ්චාත්තාවයක් බව තේරෙන්න පටන් ගන්නවා. මොකද අපි සාඩබල් දහරිත් නැහැ. අපිට 100ක් හොඳ වෙන්නත් බෑ. ඒ නිසා අපිට අනුකම්පාවක් ඇති කරන්න බුණා අපි උත්සාහ කරනවා. වැරදුනට මොකද කරන්නේ? එයා මට බැන්නයි කියලා මොනව කරන්නේ? යෝනිසමනසිකාරයට අනේ එකනාට ඔය කවුරු ගෙනල්ලා අපේ account එකට සල්ලි දාන්න ගියත් බාර ගන්නෑ. බාර ගන්නවා අපි දන්න ටික විතරක්. ඒ නිසා සතිය යන එකනට ඉස්සරහට යනකොට Tamanට හම්බ වෙන වටිනා කාලේ ධනිය ශ්‍රමයේ දන්න තියෙන දෙයකට ආයෝජනය කරගෙන යන්න පුළුවන්. අනුන් ඉන්නේ එතකොට අපිට එජෙන්ඩාස් හදන්න. කවුරුත් ඇලෝ හරි ෂෝක් ඔය හරි නරකයි කිව්වද මයින්ඩ් යෝර් බිස්නස් ඔබ බලාගන්නේ මම බලාගන්නම් මගේ කියලා කියයි. කවුරුත් හොඳයි කිව්වට නෑ උඩ දාන්න දෙයක් නෑ මොකද මේ මං මොනවද දැකලා ඉව හොඳ කියන්නේ. කවුරු නරකයි කිව්වත් මොනවද බුදුරජාණන් වහන්සේ අර පළවෙනිම බ්‍රහ්මජාල සූත්‍රයේදී මේ නාලන්දාවේ ඉඳලා යනකම්ම පිටිපස්සේ යන මිනිහ බැන බැන යනවා අම්මා මොන නැතුව බයිනෝ බුදුහාමුදුරුවෝ. එමසගේ ගෝලයා කියනවා අනේ එහෙම කියන්න එපා. සරුවත්තරන්සේ අරහං සම්මා සම්බුදාන්නේ ඵලයයි යන්න ඕනේ කියලා. මොකද එයාගේ ළඟ ඉඳලා තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ යන්නේ බුදුහාමුදුරුවෝ කාට. සාරිපුත්‍රන්ගේ ගෝලෙක් සාරිපුත්‍රන්ගේ හිටපු පරණ නිකායේ එක්කනේ. අපි අතවැසියා කියනවා නෑ සම්පතනන්ත තියෙන දොස් කියන දෙයක් නෑ. දිගටම බහින්ද අර නඩේ පිටිපස්සෙන් යන හාමුදුරුන්ට හරි අප්සෙට් මේ බුදුහාමුදුරුවෝ මෙච්චර පිස්සලා බන්නවා. පස්සේ රෑ ගිහලා බුදුරජාණන්සේ නවතක් නැත්නම් ඒ ආදියත් ඇවිල්ලා එතරම් නවතක් ගන්නවා. සංඝයා කියලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට හරියට සිනක මේ මනුස්සයා බැන බැන ආවා. යාගේ ගෝලයා හොඳ කී කියාව අපි අන්දමන්දයි මොකද ඊට පස්සේ ආන මහන්න උඹලට කේන්ති කියන්නේ කියලා. <laughs> බැරිලා හරි තොපිට කේන්ති කියන තොපි මගේ ගෝලයෝ නෙවෙයි කියලා කියනවා. කපන්නේ අර තමන්ගේ මිනිහට. අර මිනිහා කිව්වේ ඇත්ත නැත්ත නෙවෙයි ආන්නේ. මහන්නේ කිසිම දවසක බුදුහාමසක හොඳක් කිව්වට ඒක බාර ගන්න එපා. පරීක්ෂා කරලා බලපන්. කිසිම දවසක බුදුහාමසක නරකක් තිබ්බට බාර ගන්න එපා. පරීක්ෂා කරලා බලපන්. පරීක්ෂා කිරීමකින් තොරව හොඳ නරක බාරගත්තොත් උඹලා මගේ ගෝලියෝ නෙවෙයි. උඹලා දැනගන්න ඒකෙන් තමයි උඹලා කෙලෙසෙන්නේ කියලා බ්‍රහ්මජාල සූත්‍රෙම දේශනා කරන්නේ අර පරිබ්‍රාජකයට නෙවෙයි ආමුදුරුන්ට. නිසා උන්වහන්සේ කියනවා මිනිස්සු ඕන දෙයක් දෙයි. ඒ දෙන දේ බාර ගන්න නොගන්න එක තමන් අතේ වැඩි. මිනිස්සුන්ගේ වැඩේ දෙන එක. දෙන එක වළක්වන්නත් එපා. කැහැටි. වලක්ක ගන්න යෝනිසුමනසිකාරයක් තියෙනවා මේ ගන්න වාසිදායක දෙයක්ද අවාසිදායක දෙයක්ද ප්‍රත්‍යයද මට උරුම දෙයක්ද මට තරම් වෙන දෙයක්ද කියලා දන්නේ නැතුව දාගත්තොත් ඉතින් අපිට අපිට දිරව ගන්න බැරි දේ බඩට දාගත්තට පස්සේ ඉතින් වස වෙලා මැරෙනවා දාන්න ඉතලා මුඛෙදිම අල්ලගත්තොත් එක්කව අමාරන්න පුළුවන් මොකක් හරි කරතයි සතිය මුඛේ වගේ කියනවා සතියේ අරමුණක් එනකොටම දොරටු පාලය වගේ නතර වෙලා එන එකන චෙක් කරන ඩෙන්ටි කාඩ් එක දෙන්න කොහෙද යන්නේ කවදා හම්බෙන්න ඕන ඔක්කොම චෙක් කරලා ආයෙවා යන්න මෙයා යන්න බා. දොරටු පාලයක් නැති වුණොත් දිගටම යනවා. ඉතින් ඒ සතිය තියෙනවා නම් හොඳට හපලා මේ වාසන වෙන දෙයක් කෑවට පස්සේ බඩේ දිරවීමට පහසුයි ඒක. ඒක ඕජාවක් සකස් කරලා දෙනවා. එහෙම නැතුව මේ හපන් නැතුව අහුවෙන අහුවෙන දේ ගිලින්න පටන් අරගත්තොත් ඒකට බඩට හරි බරයි, දිරවන්නේ නැහැ, ඩයබටික්ස් එනවා, ඔක්කොම ලෙඩ එනවා. ඒක නිසා කියනවා හොඳට කන දෙයක් හපලා කන්නේ කියලා. ඒ වගේම සතියෙන් මෙනෙහි කරලා අරමුණ ඇතුළට ගන්නයි කියලා. එතකොට අර දිරවීම වගේ ඒ අරමුණ වලින් ගන්න තියෙන ධර්මෝජාව යෝනිසමංස්කාරට හරි ලේසි. දැන් සතිය නිසා යෝනිසමංස්කාරය හැදෙනවා. යෝනිසමංස්කාරය හැදුනට පස්සේ ඒ යෝනිසමංස්කාරය ආපහු සතියට උදව් කරනවා. ඔබ කරපු වැඩේ හරි ලේසි. එනින මිනිස්සු එන්න දුන්නේ නැහැ. ඒ නිසා ආපු මිනිස්සු මට හොඳට පරිස්සම් කරගන්න තිබුණා කියලා ආපහු සතියට charge කරනවා. දෙන්න ඊට පස්සේ එකිනෙකාට එකිනෙකාට අතර යෝනිසමනිකාරයේ පස්සේ නිකන් සම්පජඤ්ඤය වාගේ ඥානෙ බවටපත් වෙලා උදව් කරනවා. ඉස්සෙල්ලා යන්නේ මේ සතිය තමයි මුල් වෙලා යන්නේ. සතිය සාමාන්‍ය පුතග්ජන බෞද්ධ බුදුජානකසේ ධර්මය හසු නැති කෙනෙක් සතිය කියන එක ඒගොල්ලන්ට කොයි විදිහට දක්වන්නේ නෑ ඒක ඇත්තටම ඇප්ලයි දැන් අපි ගත්ත තීරණේ කරගන්නකෝ තීරණේ කරගත්තොත් ඒ සතිය කියන ධර්මයට කියලා දෙන්නත් බෑ ක්‍රියාත්මක කරන්නත් බෑ ඒක නිසා ඒක මේ අඟහරු ලෝකේ නැත්නම් අභ්‍යවකාශයේ ගුරුත්වය නැති තැනක වැඩ කරන හැටි මේක ඇතුළේ ඉඳගෙන අපිට පරීක්ෂණ කරන්න බෑ ඒ කරන පරිශ්‍රණ මේකට අදාළ නැහැ. ඒ නිසා යමෙක් සම්මියද්දෘෂ්ටික වුණොත් තමයි සත්‍ය කියන මාතෘකාව වෙන්නේ. ආවේ නැත්නම් ඉතින් පිළිගන්න කැමති නැත්නම් මෙහෙම දෙයක් නෙමෙයි. ඒක දෙවියන්ාංශේ මාපුද්දෙන් ඔක්කොම තීන්දුව වෙන්නේ කියලා. එමස කවදාකවත් තමන් කරන දෙයක් විමසුන්න ඕනේ බලන්නේ නැහැ. ඒකට දෙවියන්ට මේ අභියෝග වෙනවනේ. ඉතින් යාට අමාරුයි. ඒක නිසා කියනවා මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් ඒ මිත්‍යා දෘෂ්ටිය නැමැති දේ තියෙනවා නම් බුදු කෙනෙකුටත් උදව් කරන්න බෑ කියලා. ඒ නිසා මේ ධර්ම විස්තර කරලා ඇති වැඩක් නැහැ. ඒ වෙනම නම් ඒ කියන්නේ යාට බලංගු වෙන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒ මනස ඒක බාර ගන්න නැහැ. ඒ නිසා අමාරුයි. බුදු කෙනෙකුටත් උදව් කරන්න අමාරුයි. නැත්නම් තිරිසනුන් අතරත් ඒ ඔය ලකුණු තියෙන නමුත් එයාට සතිය කියලා දෙන්නත් බෑ ක්‍රියාත්මක කරන්නත් බෑ ඒ නිසා කවදාකවත් කෙලස් කැපීමක් හෝ සංසාරේ ගොඩීමක් නැහැ. ඒ නිසා සත්‍ය මොකද්ද කියන්නේ? සම්මා දෘෂ්ටි ඇති වෙච්ච ගමන් අපි දැවෙන තත්ත්වකටපත් වෙනවා. මොකද සතිය අපිට ඉසගිනි ගත් එක වගේ කරුණු පෙන්වලා දෙන්න පටන් ගන්නවා. යෝනිසෝමනසිකාරයත් කරුණු පෙන්වලා දෙන්න පටන් ගන්නවා. මේකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. එකම මොහොතක්වත් අහක දාන්න එපා. මොකද මේ එක්ක හොඳයි එක්ක නැත්තම් නරකයි. අතරමැදක් නැහැ චිත්තක්ෂණයක. අපි එක්ක අපායට එක්ක නිවනට. දැන් නිවනට යන ගාන මෙච්චර අමාරු නම් අපි හිතා ගන්න ඕනේ අපායට කොච්චර ලේසියට කවුන්ට් එකට වැටෙනවද කියලා. නිසා පුළුවන් තරම් කියනවා අඩු ගානේ මෙච්චර දවසේ වැඩි ප්‍රමාණයක් අපි මේ හම්බ කරන්නේ අපාය පැත්තට කියලාවත් දන්නවනම් අපි කාටවත් දොස් කියන්නේ මොකද අපිනේ කරන්නේ එතන එතකොට අඩු ගානේ වැරදි ප්‍රමාණය මෙච්චරයි කියලාවත් ප්‍රමාණ කරන්න වෙන්න පටන් ගන්නවා ඒක තමයි පළවෙනිම පාඩම අච්ඡං අච්ඡයතෝ පස්සත වැරද්ද වැරද්ද වශයෙන් දැකීම තමයි අපේ ජීවිතේ තියෙන වැද්දගත්ම නිර්හංකාරම සරලම හැබෑම හැබෑ වෙනස යම් කිසි කෙනෙක් හිතනවා නෑ මම වැරදි කරන්නේ නෑ කියලා සෝරි තමයි කියන්න තියෙන්නේ. වෙන්න කියන්න දෙයක්. සෝරි කියයි. දෙයන්ති කියේ ලෝකේ ඉන්න පඬිතුය හතර දෙනා ලොකුම පඬිතුය තමයි හොඳටම දන්නවා දන්න බව දන්නවනම් ඌ තමයි පඬිතුයා ඒ තමයි බුදුහාමුදුරුවෝ. ඊගා පඬිතුය තමයි දන්නේ නැහැ දන්නේ නැති බව දන්නවා. ඌ තමයි දෙවෙනි පඬිතුයා. යමෙක් දැනගත්ත දන්නේ නැහැ කියලා දන්නවනම් වැඩකුත් නැහැ. දන්නේ නැතුව දන්නවයි කියලා තියෙනවා උට බේත් කරන්න බෑ කියලා තියෙනවා. ඒක සුව කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා අපි සතියෙන් කරන්නේ ඇත්තටම මේ අපේ තියෙන අඩුපාඩුකම් ටික, අපේ තියෙන හිල්, අපේ තියෙන දුෂ්කර දුර්වලතා දැකීම ඒක හිතන්න බෑ නාස්තිකයි කියලා. හරීම හරීම ආස්තිකයි විශේෂයෙන් මේ වගේ සත්පුරුෂ මණ්ඩලයක් එක්ක වැඩ කරනකොට අපිට තියෙන අපේ එකම ගුණේ මෙයාගේ මාර්ගයෙන් මගේ වැරදි ටික මම දැක ගන්නවා මම පුළුවන් වෙලාවක අනුකම්පාවෙන් එයාගේ වැරදි ටික කියලා දෙන්න එච්චරයි අපි එකිනෙකායි පිට කතා ගන්න දඟලනව නෙවෙයි එතකොට මේක හරි ගැම්මක් ඇති කරනවා. සා තමක් ගානන් තපෝසුකෝ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. සමගිය වුණට තපස සැපයක්. එකිනෙකාගේ වැරදි බලන පැත්තට ගියොත් leech going to the beach වගේ කිසිම තැපක් නැහැ ජීවිතේ. දැන් අපි අද පැයකට තුනල් 20ක් විතර අරගෙන තියෙනවා. දැන් අපි භාවනා කරනකොට ඉස්සර පටන් ගන්න ආනාපානසතියෙන් පටන් ගන්නේ එතකොට වගේ යම් හිත සැහැල්ලුනා පස්සේ හිත දිහා බලන්න පටන් ගන්නවා. චිත්තාන් ප්‍රශ්නාව ගන්න. දැන් හිත දිහා බලනකොට දැන් අපි හොඳටම සතිය තියෙනවා. හැබැයි හිතට පිටිල්ල එන්නේ නැහැ. ඒ අවස්ථාවේදී පද කරන්නේ. නෑ ඇත්තට මේ මේක මුලින් ඉඳලම මේක සකස් කරන්න ඕනේ. කායනුපස්සනා යුණාට පස්සේ චිත්තානුපස්සනා බලනවායි කියන එකක් එච්චරම සාධාරණ නෑ. අපිට තියෙන කායනපසනා කියලා කියන ගොරෝසු ප්‍රමාණ කළ හැකි හැඩයක් ආකාරයක් තියෙන අරමුණක්. ඒ අරමුණ සංසුන් වුණාට පස්සේ අපි වෙන අරමුණක් දාන්න ඉස්සෙල්ලා මේක ඇත්තටම ඉවර කරාද කියලා බලන්න ඕනේ. කායනපසනාව මොකද වරින් වර එයා ඉන්න බව පේනවා ඒක හැංගෙනම වෙන්න පුළුවන්. ඒ නිසා අපි චිත්තානපසන වගේ දෙකෙන් හිත ඔකියුපයි කිරුවොත් එහෙම ආයෙසරය කානපන පෙන්නුනත් බලන්න කවුරක්වත් නැහැ. ඒ නිසා කිසිම වෙලාවක මේක ස්ථිර කරන්න යන්න එපා. කිසිම වෙලාවක මේක මොනිටර් කරන්න යන්න එපා. ඒක භාවනා ගෙනියන පාරේ යන්න හරිනවා මිසක් හසුරෝපු ගමන් ඔකට ආයේ මම ආයේ රිංගනවා. ඒ නිසා කායනුපසනා කරලා අපි හිතන්න සංසිඳුණයි කියලා බලහන් ඉන්න මෙයා වංචාකාරයෙක්. මේ ගියයි කිව්වට ගිහිල්ලා නැහැ. අපව එන්න පුළුවන් ඒ නිසා ගියේ නැහැ. මෙයා ඉන්නවා කියන හැකි සංඥාවෙන් නැවතත් හරියට ආනාපානෙ එනකන් බලහන් ඉන්නවා වගේ. කිසියම් දෙයකින් හලාපා ගන්න නැතුව හුලං අදින්න නැත්තනකපත් වෙන පහන් දැල්ල වගේ එහෙමම ඉන්න ඕනේ. නැවතත් ආනාපානෙ මතුනොත් මං අල්ලනවා. අන්න එහෙම ඉන්නකොට සැරයක් දෙකක් ආය ඇවිල්ලි වෙලා සම්පූර්ණයෙන්ම යා ඒ කියන්නේ සාධාරණ විදියට ගෙවි යamak සිදු වෙනවා. ඊ ගාවට මතුවෙන්නේ මොකද්ද කියලා බලනවා මිසක් අචිත්තාන බසනට දානවයි කියලා කියන්නේ මං හිතනවා ගුණාට ඉස්සලා කරත් ඉස්සර කිරිල්ලක් කියලා. ගුණාමයි යන්න අරින්න ඕන. මුන්නම තාලින්වත් කරත් ඉස්සර කෙරුවොත් මං කිව්වේ ගුණාට රිවර්ස් ගියර් නෑ ඌ ඌ තක්ක මුක්ක වෙනවා. පහසෙපැත්ත අහපු ගමන් ඒ නිසා භාවනාදී කිසිම අරමුණක් අඳුරලා දෙන්න යන්න එපා. හොඳයි නිසා හෝ නාම ධර්ම නිසා හෝ මොනම දෙයක් හරි. අරමුණට අඳුරලා දීපු රූප ධර්මයක් තියෙනවා. ඇත්තටම කියනවනම් ඒ රූප ධර්මයේ සම්පූර්ණ ගෙවි යාම කියලා කියන්නේ මාර්ග ඥානය කියලා කියයි. එතකන් අපි බොහෝ විටක මාර්ගය ලැබුවා කියලා හිතලා වගේ වෙන වෙන වේදනාවට පසන දානවා, චිත්තාන පසන දානවා, ධර්මාන පසන දානවා. දාපු ගමන් අරකේ සාධාරණ ගෙවියන අන්තිම කෙලවර දැක ගන්න අපේ හිත ලෑස්ති නෑ. මොකද අපි ඒ වෙනුවට වෙන දෙකින් හිත මේ ඔකිපයි කරලා නැත්නම් ආයෝජනය කරලා ව්‍යාවෘත වෙලා ඒ නිසා මේකෙදී කරන්න යනවට වැඩිය කෙරෙන දේ බලන් දිල්ල තමයි උඟක් වෙලාට විපස්සනාව කියන්නේ. හොඳයි අපි එතකොට හතර වෙනකන් සක්මන් කරනවා හතර ඉඳලා පහ දක්වා යද අපි මේ පරියන්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ පහේ පහමාරත් අතර තරුණ අය සදා කරන වැඩසටහන පටන් ගන්න නිසා පහමාර වෙනකම් පරියන්ක යන්නේ හතර ඉඳලා පහ දක්වා කෙරේ. අපි මෙතෙන් පටන් මේ තේ විවේකයේ සහ සක්මන සඳහා වෙලා ගන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.